නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං මේ කිය භික්ඛු පඤ්ඤවා හෝති උද්‍යත්තගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ හරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියාති කෞරුණීය යෝගාචර මහා සංඝරත්නයන් අවසරයි අනිකුත් අපේ නේවාස් උපාසික මහතුරු සම්බන්ධ කරගෙන අපි බ්‍රහස්පතින දවසේ පවත්වන ධර්ම දේශනාවටයි මේ අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි පසුගිය විගතම වාරවල මේ උදාන පාළියේ එහෙම නැත්නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායට කුද්දක නිකාය කියන පොතට අයිති උදාන පාළියේ සඳහන් මේ මේ ගිය සූත්‍රය තමයි අපි මේ දේශනා මාලාවට ඉස්සරහින් තියාගත්තේ. අපි ගිය පාර පැවැත්වපු දේශනාව අංක 38ට වැටුනේ. මේක 39 වෙනවා. ඒ අනුව අපි සාරවත්යන් වහන්සේ විසින් ඒ වික්ෂිප්ත භාවයටපත් වෙලා නැවතත් සරණ සොයාගෙන පැමිණිච්ච මේකේ ස්වාමීන් වහන්සේට දක්වපු කරුණු අපි මේ ගත කරන යෝගාවචර ජීවිතයේ ගැළපෙන තාලෙට අද කාලට ගැළපෙන විදියට දේශනා මාලාවක් විතර ඉදිරිපත් කරගත්තා. ඒ අනුව අපි ගිය පාර සාකච්ඡා කරේ ආරද්ධ විරියෝ හෝති කියන විදියට යම්කිසි භික්ෂුවක් හැම වෙලාවෙදීම එහෙම නැත්නම් යෝගාවචරයේ හැම වෙලාවෙදීම අරබන ලද වීරිය සහිතව ගත කරන්න ඕනේ කියලා. ඉතින් ඒකේ පොදුවේ කියනවා නම් වීර්ය කියන මාතෘකාව යටතේ මේ හිතේ තියෙන උණුසුම් ගතිය, උනන්දු ගතිය, උද්‍යෝගිමත් ගතිය, අරඹන ලද වැර ඇති ගතිය. ඉතින් ඒකට සාපේක්ෂව කරුණු කියනකොට මේ වීර්යයේ ස්වභාව, වීර්ය චෛතසිකය අනිකුත් චෛතසිකයන් වෙන්කොට චෛතසිකයන්ගේ වෙන්කොට හඳුනා ගන්න ගතිය පිළිබඳව ඉහළට යනකොට යනකොට යෝගාවචරයා දැනුවත් වෙන්න ඕන. ඒ වාගේම වීර්යය අනිත් පැත්ත වෙන කුසීත භාවය පිළිබඳව කුසීත වස්තු සරුවචනanse දේශනා කළා තියෙනවා ජීවිතයේදී දවසක තුල සිදුවෙන කරුණවලදී අපේ හිත වැටිච්ච වෙලාවේ ලීන වෙච්ච වෙලාවේ හැංගීගත්ත වෙලාවේදී කුසීත කරුණ ඉදිරිපත් කරගෙන ඒව නිදහතර කරුණු කරගන්න. ඉතින් සරුවචනanse මේ කුසීත වස්තු පෙන්නලා එව්වම විරියාරම්භ වස්තු වශයෙන් අනිත් පැත්ත හැරෙන හැටි ආධුනික යෝගාවචරයා කුසීත වස්තු වශයෙන් ගෙනහැර පාන දේවල්ම දක්ෂ යෝගාවචරයා විරියාරම්භ වස්තු වශයෙන් ඉදිරිපත් කර ගන්නවා. ඒකම දැවත කල්පනා කර බලන මේවා කියන්න වටින දේවල්ද මේවට පමා වෙන්න වටිනවද මේ කරුණු ටිකම වීර්ය ආරම්භ කරන්න ඕනෑ නේද කියලා මේ ශීත උණුසුම් වැඩිකම බඩගින්න බඩ පිටලා තියෙන ගතිය ගමනක් යන්න ගමනක් ගිහිල්ලා ඇවිල්ලා තියෙන ගතිය ඒ වගේම ලෙඩක් වෙන්න කලින් සා ලෙඩක් වුණාට පස්සේ තියෙන මේ කරුණු හතර දෙකට කඩලා අටකට කඩලා කුසීත වස්තු සහ වීර්ය ආරම්භ වස්තු වශයෙන් ගෙනහර පාලා තියෙනවා. ඒ වගේම මේ වීර්ය ගැන ආරද්ධ විදි ගැන කතා කරනකොට යෝගාවචරයට මේ ශක්මන් භාවනාවකින් ඒ කියන ඈලිමැලි ගතිය නැති කරගෙන අවස්ථානුකූලව හිත නගා තබන වෙලාවක හෝ කුසීතව තිබිලා පරියංකයට යන්න කලින් හිත උණුසුම් කරගන්න වෙලාවක හෝ එහෙම නැත්නම් පරියංකයකින් හොඳට තනවා වඩාගත් සමාධිය නැවත ඉදින්දා වැඩවලට දාලා අර සමාධිය කඩා ගන්න නැතුව ඉදින්දා වැඩවලට යන්න කලින් ටිකක් සක්මන් කිරීමෙන් ලැබෙන ආනිසංස වගේ දේවල් බොහෝමයක් සමතුලනය කරලා දෙනවා සක්මන් භාවනාවේදී. එනිසායි වීර්යය යටතේදීම සක්මන් භාවනාවේ විස්තරත් කතා කරන්න ඕනේ. සර්වචනාංශයේ සක්මන් භාවනාවේදී මේ කෙනෙක් ආරම්භ කරන ලද වැඩක් අතරමඟ නතර නොකර දිගට ගෙන යන්න විශාල අත්‍යවශ්‍ය අංගයක් විදිහට පෙන්ලා තියෙනවා. ඉතින් මේක තමයි අපි සාමාන්‍යයෙන් කුසීතය තුළ දකින්නේ. කුසීතය මොනවා හරි කරුණක් හොයලා අර ගමන වේගය කඩා ගන්න. කඩාගත්තට පස්සේ ඉතින් ලෝකෙටම චෝදනා කරුවට කොහොම කරවත් ලෝකෙ පරාදයි අත් පරාදයි. යම් ආකාරයක එහෙම කුසීත වෙන්න දෙන්නේ නැතුව මේවා తాවකාලිකව පැමිණෙන මායා తాවකාලික පැවෙන රැවටිලි තියෙන මම ඊගාව අවස්ථාවේදී මම මේක ආයෙ පටන් ගන්න ඕනෑ කියලා අරමනලද වීර්ය බහා තබන්න නැතුව තියන්න නම් මේ ධක්ම භාවනාවේ ආනිසංස දැන ගන්න ඕන. ඉතින් අන්නේ විදිහට ඒ ආධුනික යෝගාවචරයට මේ මොනක්වත් වැටහීමක් නැහැ හැම වෙලාවෙදීම බාහිරේ කරුණු හොයනවා. මේක වෙන්න හේතු අසවලාය මේක පිළියම් කරන්න පුළුවන් අසවලාට පමණයි කියලා. නමුත් යෝගාවචරය ඉදිරියට යන්න යන්න යන්න යන්න තේනවා. බාහිරේ මොනවා ආවත් ඒක බාධාවක් විදියටද නැත්නම් බාධකයක් විදියටද සාධකයක් විදියටද බලපාන්නේ Taman ඒක දිහා බලන හැටියට තමයි. ඒ කම්මැලියට ඒක කුසීත වස්තුවක් වෙනවා. මේ ආරම්භලද වීර්ය ඇති නැත්නම් වීර්යයේ ගුණ ධර්ම දරුවචනanse පෙන්වන්න හදන සම්මා වායාමයේ ගුණ ධර්ම දන්න එක්කන ඒකම හේතු කාරණාවක් කරගෙන Tamanගේ යෝගාවචරකම ඉස්මතු කරගෙන මේ සාධකයක් වාටපත් කරගන්න. ඉතින් මේකෙදි මහ විශාල වීර්ය පිළිබඳ පරිණාමයක් සිදු වෙනවා. වීර්ය චෛසිකය පිළිබඳව ඒකයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල නව පොලක වැඩියම සඳහන් වෙන චෛසික වශයෙන් සඳහන් කරලා තියෙනවා. අවාසනාවට වගේ මේ කල්පනාවට බර ඇත්තෝ මේ වීර්ය කියන්නේ ඇඟ හොල්ලා দাঁඩි දාලා කරන්න තියෙන වැඩ එච්චරම අවශ්‍ය නැහැයි කියන බණ වලට බොහොම කැමතියි. ඒක එච්චරම ඕනේ නැහැ මේ නිකම් බලානින් එකක් මේකේ තියෙන්නේ කියලා මේ අර පටන් ගන්නකොටම වැර බහා තබන ගතියක් තියෙනවා. නිකම් බලහින ගතියක් තියෙනවා. ඒක නැතුව නෙවෙයි ඒක තියෙන්නේ අන්තිමට. වැඩේ කරගෙන කරගෙන වීර්යයෙන් කරගෙන කරගෙන යනකොට අවසාන කොටසදී තමයි මේ වෙන්ඩර්ලා බලහින ගතිය. ඉතින් වෙන්ඩර්ලා බලහින ගතියට එනකන් කල යුත්තක් අනුග්‍රහිතයක් මේ අනුග්‍රහ කටයුත්තක් තියෙනවා. ඉතින් එහෙම කර නැත්නම් තමයි යෝගාවචරය කියන්නේ. එහෙම නැති やつෝ යෝගාවචර භාවනා මධ්‍යස්ථානවල හිටියත් තාම ඒව පුරුදු කරපු නැතියි. ඉතින් ඒක දෝෂයක් නෙවෙයි, දඬුවම් කළ යුතුක් නෙවෙයි. මේ අවධ්‍යස්ථාන තියෙන වට තමයි. නමුත් තමයි මතක තියාගන්න ඕනේ පරිණාමය වෙන බවට. ඊයේ දීපු නිදාසක කාරණාව අද දෙන්න යන්න නරකයි. එහෙමනම් අපේ දියුණුවක් වෙලා නැහැ. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් තව කෙනෙකුට මේක කියලා උත්තරයක් බලාපොරොත්තු වෙන එක Tamanටම Taman කියාගෙන Tamanම ඒකට උත්තර හොයාගන්න ගතියට එන්නේ එන්නේ එන්නේ විමුක්තියක්. එන්න එනකොට ගුරුවරයාගෙන් භාවනා මධ්‍යස්ථානකින් විවේක ස්ථානවල විමුක්ත වෙලා ඕන තැනක ඉන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා වීර්ය චෛතසිකයේ පවා දිගට බලාගෙන යනකොට ආධුනිකයට තවානක වැඩෙන පළවලට හේවණත් අවශ්‍යයි වතුරත් අවශ්‍යයි උලන් වදින්න නැතුව කණු කැපෙනකන් ඒක බොහෝමත්ම මේ ආරක්ෂක තත්ත්වයට වෙවෙන්න ඕන. ඊට පස්සේ ඒක ගොයමේ වපුරලා තවානේ මේ බිත්තර වීටිකට ආරක්ෂාව දීලා තවාන්ට වපුරුවාට පස්සේ තවානිත් දවස් ගාණක් යනකම් මේ මද වැස්ස තමයි. තද වල වැස්ස නැති වෙලාවට තමයි දාගන්නේ. ඊට පස්සේ ඒක ආයෙ මහා කුඹුරේ කිල්ල හිටෙවට පස්සේ ආයෙත් නෙළුම් රෝග ඇවිල්ලා මේක නැගිටිනවා. නැගිටitar පස්සේ තමයි ගහ වැවෙන්නේ. ඉතින් ඊට පස්සේ යා වැස්සට අවුට උරුදු වෙන්න පුරුදු වෙනවා. ඒ පුරුදු වෙන ක්‍රමයේ ගහෙත් තියෙනවා. ඉතින් ඒක ආධුනික ගහට පුංචි ගහට පැලයට පැලැටියට බෑ. ඒක ඒ කාලේ අරස කරන්න. අරස කරුවට පස්සේ එයා මහ පොළවේ ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන. අන්න ඒ වගේ වීර්ය දඩෙන්න ඕන. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හතරවෙනි කාරණාව ගෙවම් කරලා පස්වෙනි කාරණාවට පුණචවරම්මේ ගිය බෙක්කු පඤ්ඤමා හෝති උද්‍යත්තේ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා කියන ශ්‍රී සම්බුද්ධ දේශිත වචනය. ඉතින් ඒක අර වීර්යචෛසිකේ වගේ භවනා ජීවිතය තුළ මේ පෙරලෙන ලෝකේ එහෙම නැත්නම් මේ ඉහළ පහළ යන ලෝකයේ පිළිබඳ හොඳ මනා දැනීමක් ඇති කරගන්න. වීර්ය විතරක් නෙවෙයි ඔක්කොම ධර්මතා පිළිබඳව උදයත්ත ගාමිනී පඤ්ඤාය මේවා මතු වෙනවා නම් ඇති වෙනවා. නැති වෙනවා නම් ආයෙමතු වෙනවා. ආයෙක මේ කිනුකට කියලා මේ උදේවරුවට විතරක් කියලා ජීවිතේ මුල් කාලට කියලා බුදුහාමුදුර හිටපු කාලට විතරක් කියලා සීමාවක් නැහැ. මේ ලෝකෙ මතුවෙන තාක් යම් ධර්ම නැති වෙන සුළුයි. ඉතින් අන්නේ ප්‍රඥාව ඇති කෙනාට එවැනි ප්‍රඥාවක් සමන්නාගත කෙනාට මේ ධර්මයේ හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ මේගිය සූත්‍රයේදී සඳහන් කරන මේ පඤ්ඤාවෝති උද්‍යත්තේ කාමිනියා පඤ්ඤා සමන්නාගතෝ කියන එක මේ පංච ප්‍රධානියාංග ධර්ම සඳහන් කරන හැම තැනකදීම ওই වචනේම සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා. ප්‍රධානියාංග කියලා කියන්නේ මේ භාවනා කටයුත්තේ භාවනාට සුදුසෙක් තුල තිබිය යුතු අංග. අපේ අපවත් ඥායක ස්වාමීන් වහන්සේ නිසා මේ ත්‍රිකල විවස්ථාවට මේක අතුල් කරලා තියෙනවා. අභේරාජ සූත්‍රයෙන් උපුටා දක්වලා යම් කිසි කෙනෙක් මේ ජීවිතයේ භාවනාවකින් ප්‍රෝජන ගන්න බලාපොරොත්තු වෙනවා නම් කියන්නේ සාසන උත්කෘෂ්ඨ ඵල ලබන්න බලාපොරොත්තු වෙනවා නම් Taman තුල මේ පංච ප්‍රධානී අංග තියනවාද කියලා. අවසාන වශයෙන් සඳහන් කරන්නේ ඔන්න ඔය ප්‍රඥාව. පඤ්ඤා හෝති උදයත්තේ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ හරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා. ආර්යයන් වහන්සේ නමක නැත්තම් අඩුම ගානේ හොවාන් වෙච්ච කෙනෙකුට මතුවෙන මට්ටමේ මතු කරගත හැකි මට්ටමේ උද්‍යත්ත ගාමිනී පඤ්ඤා යමක් උපදිනවන ඒක ව්‍යයයටපත් වෙනවා උදයක් ඇති වෙනවා නම් හවසක් තියෙනවා කියන වගේ උදේ පටන් ගත්ත දේවල් හවසට ඉවර වෙනවා කියන වගේ ආරම්භයක් තියෙන හැම දෙයකම හමාරක් තියෙනවා කියන වගේ උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය තියෙනවා. අරියාය නිබ්බේධිකාය. ඒක දේවල් වලින් පොඩි දුරස්ත භාවයක් ලබා ගන්නද. ඒවත් එක්ක ඇලි ගලි ඉඳීමෙන් මහා කරදරයක් බව තේරුම් අරගන්නට නිබ්බේධිකා පඤ්ඤා මේ නිබ්බේධිකා පඤ්ඤා කියලා කියනවා සහජ ප්‍රඥාවට නෙමෙයි පාටිහාරීය පඤ්ඤා කියලා කියන ප්‍රයෝග ඥාන තියෙනවා අපි මේ පොළවේ ජීවත් වෙනකොට ජීවත් වෙනකොට හම්බ වෙන දේවල් ඒක කොච්චර තිබ්බත් හැඟුම් නම් හැඟුම් බර ගතිය නම් එහෙමයි. නමුත් මේ උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය කියන ප්‍රඥාව එහෙම නැත්නම් තර්කයෙන් ගන්න මේ ප්‍රඥාව අර හැඟුම්බර ගතියට හානි නොකර ඒකේ సౌందර්යත්වය රැකගෙන Taman නිදහස් කරලා දෙන්න. Tamanගේ වැඩේ Taman මේ ස්වයං පෝෂණයක් ලබන්න. එහෙම නැත්නම් පිරිච්ච ගතිය සම්පතිකර ගතියක් ලබන්න අවශ්‍ය කරන. ඒක නිබ්බේධික පඤ්ඤා. නිබ්බේධික පඤ්ඤා කියලා කියන්නේ මේ මේ ජීවිතයේ අත්දැකීම් තුළින් ලබන, පරිචය තුළින් ලබන, පාණ්ඩිත්‍ය තුළින් ලබන නිදහස. ඉතින් ඒකට බොහොම අවශ්‍යයි මේ යමක් ඇති වෙනවා නම් ඒක නැති වෙනවා කියලා දැනගන්න. මේක අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනිය. එයින් තමයි අපි මේ මනාකොට දුකින් මිදීමක් ඇති කරගන්නේ. ඇති වෙනවා නම් නැති වෙනවා. ලෝකේ ඇති වෙනා නැති වෙලා යන ධර්ම සංකත කියන වචනේ සඳහන් කරනවා. සංකතය කියලා කියන්නේ ඒකට උප්පත්තියක් පවතිනවා. ඒ ඉපතිච්ච දේ නෙවෙයි මැරෙන්නේ. ඒ අතරතුර තිතියාගේ අපි තිතිය කියලා හිතන දේ අන්‍ය භාවයකට පත්වීමක් වෙනවා. පත්වීමත් එක්ක මැරලා නැති වෙලා යනවා. ඉතින් අපිට සමහරවට මේ උද්‍යත්ත ගාමිනී පඤ්ඤාව නැත්තම් අපි හිතන්නේ මේ ඉපදිච්ච දේ නෙවෙයි මැරුණේ වෙන මොකක්ද එකක් කියලා. ඒ මොකද මේ උපත්ති තැන ඉඳලා මරණ චිත්තක්ෂණය දක්වා අතරමැද කාලය චිත්තක්ෂණයක් වුණාට අන්‍ය තත්ත්වයක් වෙනවා. විපරිණාමයකටපත් වෙනවා. වෙනස් භාවයකටපත් වෙන නිසා අපි අර උපන්න දේම නෙවෙයි මැරෙන්නේ කියලා වගේ පටලැවිල්ලකටපත් වෙනවා. ඉතින් ඒ නිසා සතියෙන් බලාන හිටියත් ඒකේ ගැලවෙන්න බෑ. සතියෙන් බලාන හිටියත් ඒ උපදිච්ච දේ විපරිණාමයටපත් වෙනකොට මේ හිත අන්තපත් වෙනවා. විපරිණාමයටපත් වෙච්ච දේ නැති වෙනවා. ඉතින් අනිත් දවසේ ආයෙමත් වෙනකොට ආයෙ හිතනවා ඊයේ වෙච්ච එකෙන් අද එකට පාඩමක් ගන්න බෑ. ඒ ඇති වෙච්ච දේ නෙවෙයි නැති උනේ වෙන එකක්. මේ ඇති උනේ වෙන එකක් කියලා අර එච්ච එක වෙච්ච එකයි මේකයි ගල්ප ගන්න බැරුව යනවා. අන්න එහෙම වෙන්නේ නැතුව මේ තීතියක් පවතිනවා නම් ඒ තීතියේ තියෙන තීතියක් කියලා කියන්නේ ස්ථිර භාවයක් ස්ථිතියක් ඒ ස්ථිතියේ තියෙන්නේ ස්ථිතිය කියලා කියන්නේ අපි හදාගත්ත දේ හදාගත්ත එක කියන්නේ නිත්‍ය සංඥාව ඒකේ බුදුහාමුදුරු දකින්නේ අන්‍ය තත්ත්වයක් වෙනස් බවට පෙරලෙන සුළු ගතියක් ඒ වෙනස් වෙන පෙරලෙන සුළු ගතියටපත් වීම මේ තීති ස්ථිරයි කියලා හිතාන ඉන්න දේ සෑම දේ වෙනස් වෙන බව දේවටපත් වෙන ගතියට තමයි එතකොට සම්මාදිට්ඨිය කියලා අපිට ගන්න වෙන්නේ මේ අපි ගත්ත නිත්‍ය සංඥාවේ හැම දෙයක්ම අනිත්‍යයි කියන එක අනිත්‍ය සංඥාවට පෙරලෙනකොට මහා භූමිකම්පාව සිද්ධ වෙනවා. මහා ජල ගැල්මක් සිද්ධ වෙනවා. මහා කම්පනයක් සිද්ධ වෙනවා. අපි සහලවනවා. අපිට දරා ගන්න බැරි වෙනවා මේ කඩාන වැටෙයි කියලා හිත. ඉතින් ඒ නිසා ඒ උද්‍යත්තේ ගාමිනී පඤ්ඤා නැතුව නෙවෙයි හැම කෙනාම ඒකට පිළියම් හොයන්න තමයි මේ උදේ ඉඳලා හන්දානකම් මහන්සි වෙන්නේ. එහෙම කඩාන වැටි පවත්තක්. මොකද මේවා ස්ථිර වෙන්න ඕන කියලා තිතියක් ඉල්ලනවා. නමුත් මේ තితి සහ අඤ්‍ය තත්ත කියන වචන දෙක එක පද ඇතුළේට එක මේ අපි කියන උපාද ඉදීම පැවැත්ම සහ මැරීම කියලා මැද කොටසට සරුවචනච එකතු කළා. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස අඤ්‍ය තත්තම් පඤ්ඤායති. ඉතින් ඒ නිසා සතියෙන් බලාන හිටියත් මේ මතුවෙන දේම මතුවෙන තාලෙට මිශ්චිතව පවතිලා නැතිනවා නෙවෙයි. විපරිණාමයටපත් වෙනවා. පත් වීමත් එක්කම ක්ෂය වීමක් සිදු වෙනවා. ඉතින් අන්න ඒක දකින්න මහ ප්‍රඥාවක් ඕනේ. මේ ප්‍රඥාව මේ පෘථග්ජන ලෝකයේදී පවා අඩුගානේ සූතමේ වශයෙන් එහෙම නැත්නම් චින්තාමේ වශයෙන් තියෙන්න ඕන එක වෙන්න බාර ගන්න ගතියක් තියෙන්න ඕන හිතේ. එහෙම නොවුනොත් මේ භාවනා කරනකොට හෝ ඉතින්දා ගතිවලදී හෝ අපි ස්ථිරයි සාරයි කියලා අල්ලාගත්ත ස්ථිරයි කියලා අල්ලාගත්ත දේවල් මේ සහලවනකොට දෙදරාගෙන වැටෙනකොට මේ නිකන් භූමිකම්පාවක ඉන්නා වගේ වැටෙනවා. මහා මූත ගොඩ ගලන්න වගේ වැටෙහෙන පටන් ගන්නවා. එතකොට ප්‍රඥාවනේ මොකක්වත් නැති වෙනවා. ගංගේ ගහගෙන යන මිනිහා වගේ ළඟ තියෙන ඕනෙ මිත්‍යා දෘෂ්ටිකට අහු වෙනවා. අන්න එහෙම නැතුව ආර්යයන් වහන්සේලාගේ තියෙන ඒ නිබ්බේධික ප්‍රඥාව උපයා ගන්නාලද ප්‍රඥාව දුක්ඛකේ ගාමිනිය දුක ගෙවන් කිරීමේ ප්‍රඥාව ඇති වෙන්න මෙන්න මේ කියන ප්‍රඥාව උද්‍යත්තගාමිනී පඤ්ඤා කියන ඇති වෙන තාක් දේවල් නැති වෙනවා කියන එක පිළිගන්නා සුළු ගතියක් තියෙන කෙනාට පමණයි මේ ධර්මයේ තියෙන්නේ මේ ධර්මයේ වැටෙන්නේ ඒක නිසා පඤ්ඤාවත් අසායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා ඔය අනුරුද්ධ සූත්‍රය වගේ තැන්වල සරුවත්න සඳහන් කරලා තිනවා මේ ධර්මය එවැනි දෙයක් එවැනි වැටහීමක් එවැනි තර්කයක් වැටෙන අයට පමණයි මේක ස්ථිර කරගෙන ධර්මය හෝ ස්ථිර කරගන්න හදන කෙනාට මේ ධර්මයේ මේ රාදවට පටරෙද්දින් ඇති වැඩක් නැහැ. උට තියෙන්නේ කොහොදලා දෙන එක විතරයි. ගව පාලකයාට තියෙන හරක් බලන එක විතරයි පස්කෝ රසයේ උරුම නැහැ. උට බත් බැලයා බත් ටික හම්බෙච්චට පස්සේ ඌ හරක් බල්ලා ගෙදර යනවා. අන්න ඒ වගේ තමයි ධර්මයේ මේ ඇති වෙන තාක් දේවල් නැති වෙනවා කියන දේ පිළිගන්න බැරි තාක්කල් තර්කයෙන් හෝ සුතෙන් හෝ ඒක නට ඒකේට සාක්ෂාත් කරන කරනවා නිසා භාවනා කරන්න යන යෝගාවචරය විතර මේ පුවක් ගහ යනකොට දෙබලක් හම්බුණා වගේ මේ දෙගිරි දහරු තැනකටපත් වෙන වෙන කිසිම කෙනෙක් ජීවිතේ නෑ. යෝගාවචරයට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මේ අපි ස්ථිරයි කියලා අල්ලාගත්ත හැම දෙයක්ම දෙදරන සුළු බව. හැම දෙයක්ම අන්‍ය තත්වයකටපත් වෙන බව පිළිගන්න අඬාගෙන තමයි ඒක පිළිගන්නේ. දුක් මුසු මුහුණින් තමයි ඒක පිළිගන්නේ. අනික් අයට බැගෑවෙනවා. අයියෝ මට වෙච්ච දේ බලන්නකෝ කියලා. ඉතින් මේ ගුරුවරුන්ගෙන්, කල්යාණ මිත්‍රගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවට මේ ගඟේ ගහගෙන යන මිනිහට පිටුරු ගහක් වගේ සරණක් පිටක් තමයි. නමුත් ඒකට පුරුදු වෙනවා මිස ඒක දරනවා මිස කිසිම කෙනෙකුට ඒකට පිළියම් කරන්න බෑ. මොකද මේ තිතියාගේ අපි ස්ථිරයි කියන ගන්නදී අන්‍ය තත්වයකටපත් වෙන බව ලෝක න්‍යාය ධර්මය. ඒක අපි කට්ටිය එකතු වෙලා අත්තල් බැඳ ගත්තට ඒක නතර කරන්න බෑ. ඒ කඩා වැටෙන කඩා වැටෙනවා. සමහරලාට ඒක ප්‍රකට වෙනවා. සමහරලාට අප්‍රකටනම සිදු වෙනවා. නමුත් යෝගාවචරය බලන්න ඕනේ හැම තැනකදීම අපි යමක් අල්ලා ගත්තා නම් අපි යමක් ඉස්තිරයි කියලා හිතුවා නම් අපි යමක් අපේ සරණට පිට තියනවා කියලා තියෙන කිසිම දෙයක් නැහැ. අපි මුලදී බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ තමන්ගේ සීලය ඔක්කොම ගන්න. නමුත් මේ සේරම ඉක්මවන්න. මේ සේරම විනිවිද දකින්න ඕන. මේ සේරම හරහා දකින්න ඕන. අන්නේ දකින්න ප්‍රඥාව එනකොට එන ප්‍රඥාවම අපිට පේන්නේ පපුවට පිහෙන් දබලා ඉනවා. බොහෝමත්ම දුක් පීඩා, චිත්ත පීඩා දෙන එකක්. හැබැයි මේක බනහාලා ධර්ම සාකච්ඡාවක දරන්න බැරිද කියලා දරන්න පුළුවන්. අයියෝ ඔච්චර දේවල්ද අපි දරලා තියෙන වැඩි දේවල් දරලා. මේක දැරිය යුත්තක්ද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ වගේ භාවනා ජීවිතයක් ගත කරනකොට සියල්ලත් හැරලා ඥාති අතහැරලා වස්තු අතහැරලා ඇවිල්ලත් මෙවැනි දුක් එනවද? මේවා සාධාරණද මේකට අනිත් පැත්තට දනුවම් කළ යුතු නැද්ද? මේකට අහවලාගෙන් සරණක් පිටක් ඕනද නැද්ද කියනවා හිතනවා වෙනුවට මේකමට කාගෙන දරාගෙන යන්න බැරිද කියලා බැලුවොත් පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා අපි නෝන්ජල්ද කියලා. අපි බය ආදුද කියලා. මෙහෙම ගියාම අපිට ඔක්කොම ඔලුවට අත හොදයි නේද කියන ප්‍රශ්නයක් මතුවෙනවා. ඒකට නම් ඔන්න සරුවචනන්ද පිටගත්තර ගමන්නේ. උන්වහන්සේ සාරාංශකයේ කල්පලක්ෂයක් පෙරම්බනකොට පුදුමාකාර විදියට දුක් දැරුවා, දුක් ගත්තා. ධර්මයේ අනන්තවත් කියලා තියෙනවා. මේ ධර්මය අවබෝධ කිරීමේ නාමයෙන් අනන්ත අප්‍රමාණ දුක් පීඩා විඳින්න වෙනවා. ඒකෙන් තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ. සංඝයා කියන්නේ වෙන කාටවත් නෙවෙයි. සංඝයා කියන්නේ අන්නේම දුක් නොකිය ප්‍රකාශනකට දරාගෙන ඉන්න මනුස්සයර තමයි සංඝ කියන වචනේ කියන්නේ. ඒ මුලදී මුලදී ඉතින් ඔයා කියා පාන ගතිය තියෙනවා. අපි ඒක තුලව පිළියම් කරන්න ඕනේ. මොක ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න කාට කියන්නද? අපි මේ එනකොට කවුරුත් ඉල්ලගෙන කවුරු ප්‍රාර්ථනා කරගෙන ආවේ නැහැ. ඉන්න කට්ටිය හොඳයි. මේ වගේම දැරීමේ ශක්තිය ඇති කරන පිරිසක් වශයෙන් වැඩ කරන පිරිසක් වශයෙන්. නමුත් ඒ පිරිසත් අපිට කණ්ණාඩියක් වෙනවා මිසක් ඒ ඇත්තන්ගේ අපිට පේනවා අපේ වයතන පේන කණ්ණාඩියක් ප්‍රතිරූපයක් ප්‍රතිබිම්බයක් වෙනවා මිසක් එහෙම මේ දුක් ගෙවම් කරන්න සරණ කරන්න කාටවත් දීලා කරන්න දෙයක් නැත්තේ. ඉතින් ඒක පුරුදු කරගත්ත ඉහළට ගිය කෙනාට නම් මේ බණ ඉච්චර අවශ්‍ය කරන්නේ නැහැ. තේරෙනවා හැම හුලඟක් හමන හුලඟකින්ම ගල ගැවිලෙන ගින්නකින්ම ගලන වතුරකින්ම පොළව මහ පොළවේ මේ හතරම ආභූත මේවා දරාගෙන ඉන්න හැටි කිසි කෙනෙකුට මොනවත් නොකිය පුදුමාකාර වෙනසක් දරා හිඳලා තියෙනවා. අපි හතරම ආභූතය නෙවෙයි ඊට වැඩිය මොකක්දෝ තියෙන. මේ මමය මේ මාගේය මේ මාගේ ආත්මය කියලා කියාගත්ත ගමන් අර හතරම ආභූතයන්ගේ gati ටිකවත් නැති වෙනවා. එනිසා ඊවසපම් පපුව කියලා පපුව අත ගාගෙන ඉදිරියට යණ්ඩයි Äh, මේ උද්‍යත්ත ගාමිනී පඤ්ඤා තියාගනින් කියලා කියන එකෙන් අදහස් කරන්නේ. නමුත් ওই හිතන තරම් ලේසි නෑ. හිතන තරම් ලේසි නෑ විශේෂයෙන්ම යෝගාවචරයට ලේසි නෑ. මොකද යෝගාචර හැම වෙලාවෙදීම අවස්සන්නේ භාවනා කර කර මේ ස්ථිතියාගේ වෙනස්කම ස්ථිරයි කියලා හිතනදී සැලෙන සුළු ගතිය වෙනස් වෙන සුළු විපරිණාම ගතිය තමයි භාවනාදී කවුරුණක් දැනගත්තත් නොදැනගත්තත් ওই මන්ත්‍රයේ මැතිරෙන්නේ ඒකට. එතකොට එන්නේ යකා සහලවන එකේ. ඊට පස්සේ ඉතින් සහලවනවා කියලා අඬන්න පටන් ගත්තට හරියන්නේ නැහැ. හොඳම වැඩේ තමයි සෝණ ගෙවල් හදන්න එපා යක්කුන්ට බය. එහෙම නැහැ ඉතින් සාමාන්‍ය ඔය ගමට ගිහිල්ලා රක්ෂණ සාතිකයක් කරන බැංකු ගිණුමක් තියාගෙන පවුලක් වෙලා පටතාප්පයක් බැඳගෙන පුද්ගලික හමුදාවක් තියාන අරසා වෙලා ඉන්න එකයි තියෙන්නේ. ඒ කටියට දුක නැහැ කියන එක නෙමෙයි නමුත් ඒකත් අන්න ඒ හමුදාවට බලින්න පුළුවන්. තාප්පෙට බලින්න පුළුවන්. රක්ෂණ සංස්ථාවට බලින්න පුළුවන්. මට මේ දුක දුන්නයි කියලා. අපි මේ සියල්ලම අතහැරලා මේ වැල්ගඩවිල්ල පොළොවට උඩට අදලා දැමවා එළියට ආවේ මේ කිසි දෙයක ලබන්න බෑ. ඒ නිසා මේ ගමන යනකොට ඒ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව අවශ්‍යයි. ඒ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව ශාසනයේ උගන්වනකොට විවිධාකාර පැති වලින් පෙන්වනවා සර්වඥා. ඒකයි මේ ධර්මයේ ගැලපෙන්නේ මේ විඤ්ඤෝයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයි කියන විදිහට ඥානවන්තයි අපි ඒවා gediya පිටින් අපිට නැති වුණාට බණ අහලා ධර්ම සාකච්ඡා කරලා අනික් ඇත්තෝ මේ ඉදිරිපත් වෙලා වැඩ කරරපු වැඩ කරගෙන යන ඇත්තෝ මේවා දරාගෙන ඉන්න හැටි බලලා ටික ටික ටික ටික තමයි මේක පන්නරේ තියාගන්න ඕනේ. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රයේට හිතෝදලා බැලුවොත් මේ සති සම්පජඤ්ඤ කියන වචනය සතිය ඇති වුණාට පස්සේ සම්පජඤ්ඤයට යනකොට ඕක තමයි කරන්නේ. සතියෙන් අපි කරන්නේ තියෙන දේවල් තියෙන තියෙන විදිහට බලා ගන්නවා. සම්පජඤ්ඤ කියලා කියන ජඤ්ඤ කියන පදේ ඥානයයි සඳහන් කරන්නේ ජඤ්ඤ කියන පදේ දන්නා කියන කෙනා සඳහන් කරනවා සං කියන කියනකොට ආත්පසින්ම තමයි දිලිසෙන පැත්ත විතරක් නෙමෙයි මුළු gediyeම බලන පලාතම පදාසෙම බලන ඒ වගේම ඒ සංකේනකේ සොයන් වෙන ගතියකුත් තියෙනවා අනුන් පෙන්ලා දුන්නට ඉර මෙහෙමයි සමීකරණය මෙහෙමයි මේක දිගේ බලාපන් කියලා පවුනට Tamanටම තේරෙන්න පටන් අර ගන්නවා කවුරුත් එහෙම ඇඟිල්ල නොදික් නොකරත් සෑම සිද්ධියක්ම තව සිද්ධියක වෙනස් නැහැ. හැම සිද්ධියකම තියෙන උපාදේ තියෙනවා. ඔය කියන තිතියාගේ පෙරලි භාවයේ සහල සැලෙන සුළු ගතිය තියෙනවා. ඒක නැති වෙන ගතිය තියෙනවා. ඉතින් අන්න ඒක දිහා තමන්ම මුලැමැදාක බලන්න පුරුදු වෙන එක තමයි ඔය භාවනා කරනකොට හරි අමාරුයි තමයි මේ ආස්වාස ප්‍රස්වාසෙම හිත තියාගෙන ඉන්න එක. මේ විවිධාකාර බාධක පැමිණෙනවා. ඒ බාධක පැමිණලා <clears throat> ආනාපානෙ මතු වුණාම දැන් හරි කියලා ඉන්න දෙන්නේ නැහැ. ආ දැන් හරි දැන් ඔන්න බොහොම හරි වැඩේ හරි කියන්නේ. එහෙනම් දැන් ඒ පේන ආස්වාස් ප්‍රසවාසයේ මුල කොහොමද මැද කොහොමද අග කොහොමද කියලා බලන්න. එතකොට කියනවා යෝගාවචරය කොහොමද බලන්නේ ආනාපානෙ දැන් ගෙවිලා ආනාපානෙ තුනී වෙලා. ඉතින් කොහොමද මුල මැද බලන්නේ කියන්නේ. ගෙවෙනවා කියලා කියන්නේ ටිකක් වෙලා ආනාපානෙ ඉන්න පුළුවන් වෙනකොට තමයි ගෙවීමේ ලක්ෂණය පේන්නේ. නිවිමේ ලක්ෂණය පේනකොට ආනාපානෙ දීර්ඝ ආනාපානෙ කෙටි ආනාපානෙ බවටපත් වෙනවා. නමුත් එතකොට කියනවා දුර ලක්ෂණයක් මේ අන්වීක්ෂකට දාලා මේකේ මූල කොහොමද මැද කොහොමද අග කොහොමද කියලා බලන්න. එතකොට මේ යෝගාවතරය ඉස්සල්ලා ආස්වාසයෙන් ප්‍රස්වාසයේ කලප කලප ප්‍රධාන ප්‍රකට වෙනස්කම් බල බල ගියාට දැන් පටන් ගන්නකොටම මතුවෙනකොටම ආස්වාද ප්‍රස්වාසයේ හෝ පිම්බි මහකිලිම හෝ සක්මනේ එසවීම හෝ බලනකොට ඒක අර මෙතෙක් බලපු ගුරුසු පිරිමැදින නාස්පුඩු පොවාගෙන ආනාපානයේ පිරිමැදීමට වැඩිය ඇතිවෙන හැටි බලනකොට සම්පූර්ණයෙන්ම වෙනස්. ඔන්න ඇතිවීම ඒ හොඳට ප්‍රකට වෙනකොට වෙනද දකපු නාස්පුඩු පුරවාගෙන හෝ මධ්‍යස්තව ගන්න ආස්වාසිය වැටෙනවා. ඊට පස්සේ ඒක අන්තිම බලන්න ලෑස්ති වෙනකොට අර වගේ බෑ. නිතර දීලා ඒකටම නිට්ටියම ආගෙන බලයින්ට ඩෙන් ඩෙන් ඩෙන් ඩෙන් කිවිගෙන යන්න පටන් ගන්නවා. ඔන්න ගිහිල්ලා ආය අන්දමන්ද වෙනවා. අන්දමන්දලන ප්‍රස්වාසය පටන් ගන්නවා. ඊට පස්සේ ප්‍රස්වාසය හොඳට නාස්පුඩු පුරවාගෙන පිට වෙනවා. ඊට ප්‍රස්වාසය ගිවිලා. අන්නේ විදිහට ඒකේ මුලැමැදාක බලන්නේ කීකරු කරගත්තට පස්සේ තමයි. මුලැමැදාක බලනකොට ආස්වාසේ මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි කියලා ආස්වාසය සහ ප්‍රස්වාසය අතර ගැළපීම බොහෝම ගොරෝසු ඕලාරික දෙයක් වඩපත් වෙනවා. ආස්වාසයේ පවා මුලැමැදාක ගලපලා බලනකොට ඒක මහා යාකාරී ස්වරූපෙට ආස්වාසේ මුලැමැදාග ස්වභාවයයි ප්‍රස්වාසේ මුලැමැදාග ස්වභාවයයි සමාන ලක්ෂණ පොදු ලක්ෂණ විශල බල වෙනස්කම් වෙනකොට පොදු ලක්ෂණ පේන්න පටන් ගන්නවා. පේන්න පටන් ගන්නවත් එක්කම ඒක දන්නවනම් මේ සම්පජඤ්ඤයයි මම මේ යොදන්නේ උද්‍යත්ත ගාමිනී පඤ්ඤාවයි මම මේ යොදන්නේ කියලා යෝගාවචර තියෙනවා ධර්ම රසයේ වැඩිවීමක් වෙන අතර අරමුණු සාමාන්‍ය රසයේ අඩු වෙලා නීරස ගතියකටපත් කරනවා. විචිත්‍රතාවයේ වෙනුවට මෙතන විචිත්ත කියලා කියන්නේ පෞද්ගලික ලක්ෂණ. පෞද්ගලික ලක්ෂණ කියලා කියන්නේ ආස්වාසේ ප්‍රස්වාසේ වෙන් වෙන හැටි. දැන් ආස්වාසේ මුලමඳාක ප්‍රස්වාසේ මුලමඳාක බලන්න යනකොට ආස්වාස ප්‍රස්වාස දෙක අතර වෙනස් නැති වුණා වාගේ එනතම් පෞද්ගලික ලක්ෂණ වෙන් වෙලා ගෙවිලා පොදු ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ආස්පති පුරාවට පේන්නේ කම්පනයක් චංචලයක් විතරයි. එනතම් සෑහළු ගතියක් විතරයි. එහමලට ආලෝක පේනවා. එතකොට ආස්වාස ප්‍රසවාසයෙන් වෙන් කරන්න බැරි ගතිය එනකොටම අර නීවරණ ධර්ම මතු කරලා ශාක පහල කරනවා. නින්දට වටනවා. එතකොට ඒ පඤ්ඤා දුබ්බලී කරන වූ ප්‍රඥාව දුර්වල කරන්නා වූ ඊතර මකාහෙලන්නා වූ ඒ තිරය අයින්කරනද මේ උද්‍යත්ත ගාමිනී පඤ්ඤාව අවශ්‍යයි. දැන් මේ පොදු ලක්ෂණ මතු වෙනකොට බෞද්ධ ලක්ෂණ අඩු වෙනකොට අරමුණ නීරස වෙනවා ධර්ම රසයේ වැඩිවීමක් සිදු වෙනවා. අරමුණ කියන්නේ එතන සම්මුති රසය. සම්මුති රසය අඩු වෙලා ඒ ධර්ම රසය, ධර්මෝජාව වැඩි වෙනකොට යෝගාචරයේ තියෙන ප්‍රඥාව අර කියන ආරද්ධ විරියෙන් ආධාර කරන උත්සාහ පෙන්නන ඔසවා පෙන්නන ප්‍රඥාව නොතිබුණොත් එක්ක යෝගාචරය නින්දට වැටෙනවා. එහෙම නැත්නම් සැක උපදවනවා. දැන් මට හොඳට ආනාපාන පෙන්න දැන් පේන්නේ නැහැ. එහෙම නැත්නම් බය සංකා උපදවනවා. ඉතින් මේ මුඛකට වැටෙන්නේ නැතුව මට මේ වෙලාවේ ප්‍රඥාව අවශ්‍යයි කියලා බැලුවොත් ගිහිල්ලා හැප්පෙන්නේ මොකේද? මේ පොදු ලකුණු මතුවෙනකොට හැප්පෙන්නේම ගිහිල්ලා ධාතු මනස්කාරය තමයි. හැම දෙයක්ම විස්තර කරන්න පුළුවන් වෙනවා. මුලත් එහෙමයි, මැදත් එහෙමයි, අගත් එහෙමයි. මේ ධාතු ස්වභාව. පිරිමැදෙන ගතිය, කම්පන ගතිය, චංචල ගතිය, උණුසුම් ගතිය, සිසිල් ගතිය, ඒ ගතිය. එතකොට ප්‍රස්වාසයේත් මුල මැදාග ඉච්චරයි. ඉතින් එතෙන්දි ගියාට පස්සේ මෙන්න මේ පෙරලිය දැනගෙන මේ පෞද්ගලික ලක්ෂණ ගෙවම් කරලා පොදු ලකුණට වැටුණා. එතනදී කම්මැලි කරන, දුම්බලී කරන, දුර්වල කරන, හැඟ වෙන, නීරස ගතියක් මතුවෙනවා. ඒක මේ සම්මුතිය වෙන දෙයක්. ඒක හොඳයි. මොකද හිතෙන් પરමාර්ථ ධර්ම වලට යණ්ඩයි හදාන්නේ. මේලාදී හොඳ ප්‍රඥාවක යුක්තව. මේ පොදු ලකුණ තියා බලාගෙන මේ පොදු ලකුණ කොහොමද වැටෙන්නේ? පිරිමැදීමක් විදිහටද කම්පනයක් විදිහටද චංචලයක් විදිහටද ආලෝකයක් විදිහටද සහැල්ලුවක් විදිහටද ඒකට මම අවදිද නැත්නම් ඒ තත්ත්වයටදී නින්දට වැටෙනවා නැත්නම් සැක උපදවනවා නැත්නම් හයියෙන් හුස්ම ගන්නවා එහෙම නැත්නම් මේ බය සංකා උපදවනවාද කියලා හුතුවට බලන් හිටියොත් අර රූප ධර්මයන්ගේ පෞද්ගලික ලක්ෂණ ගෙවම් කරලා පොදු ලක්ෂණයට එනකොට නාම ධර්මයන්ගේ හොල්මන වැඩි ඒක හරියට දැනගෙන එතනට අදාළ ඥානෙ යොදවන්න නම් යෝගාවචරයට මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව තියෙන්න ඕනේ. අඩු ගානේ ලෑස්ති වෙලා ඉන්න ඕනේ මේ මන්ත්‍රේ හරන යකා නැගිටිනවා. යකා නැගිටිනකොට කොට්ටෝරුවත් එක්ක ඇදුලා දුවන්න ගත්තොත් මොකද? එළවෙලව යකා කනවා. ඒක නිසා මිනිහලා හැත් වෙලා යන්න ඕනේ මන්ත්‍රේ හරන යකා දහලවනවා. මේ මේ පිල්ලිය දහලවනවා. දහලවලා ඉතින් එක එක එක එක මේ මාර මේ යක්ෂ, പ്രേත, කුම්බාණ්ඩ ඔක්කොම අතු කරනවා. එක්කෝටම රස වෙලා ගියේ තමයි මේ තොවිලි හමාර කරලා ජයග්‍රහණයක් අරගෙන ඉන්න තියෙන්නේ. එහෙම නැත්නම් හරියට භාවනා කරන යාට එක්කෝ නිදිමතට අහු වෙනවා. එක්කෝ හයියෙන් හුස්ම ගන්න යනවා. තු සැක පහල කරනවා. නැත්නම් සැක සංකා උපදවනවා. බය උපදවනවා. අසරණ වෙනවා. මේ ඔක්කොම හරහා යන්න නම් බොහෝම ලාමක වූ උනත් සම්පජාඤ්ඤයක් අවශ්‍යයි. මැද ආවර්ධ දැනගන්න. දැනගෙන ගියොත් තේරෙනවා ඒ පෞද්ගති ලක්ෂණ දුරු වෙනවා කියන්නේම පොදු ලක්ෂණ පහර වීමට දොර හැරීම. පොදු ලක්ෂණ කියන්නේම ආස්වාද ප්‍රසාර දෙක වෙනස නැතිලා. මේක අපේ හිත කොච්චර අපිට මායා කරනවද කියනනම් ආස්වාද ප්‍රසාර නැති උනායි කියලා පැය ගණන් හිටියම ආස්වාද ප්‍රසාරසේ නැතුව කියලා ප්‍රකාශ පව කරනවා. ඉතින් ඒක ලොකු ස්වාමීන් වහන්සේගේ මේ හිත සැඟවි ගැනීමක් තියෙනවා. ආනාපානේ සැඟවි ගැනීමක් තියෙන්නේ. ඒක මේ හරක් රැණක් ඉන්න විශාල කෙලවරක් නැති හරක් රැණකට තමන් බලාගෙන ඉන්න තනි හරක දුවන කියලා රැළිය ඇතුළට රිංගගත්තට පස්සේ හරක් රැණේ කොතන ගියාද කියලා හොයන්න බැරි වෙනවා. රැණට වැටුණාට පස්සේ අන්න ඒ වගේ මේ වැලි කැටයක් වැලි මේ තලාවකට වැටුණාට පස්සේ ඒ වැලි කැටේ වෙන් කරලා අඳුරන්න බැරි වෙනවා. වැලි තලාවේ තවත් එකක් බාටපත් වෙනවා. ඒක තමයි වෙන්නේ මේ පොදු ලක්ෂණය මතුවෙනකොට. ඒක කොච්චර මායා කරනවද කියන හුස්ම නැති වුණා කියලා කියනවා. හුස්ම නැතුනට. මැරෙන්න එපායි. සිහි නැති වෙන්න එපායි. ක්ලාන්ත වෙන්න එපායි. මොකක්වත් නැහැ. හොඳට සිහිය තියෙනවා සතිය තියෙනවා සමාධිය. ඒකට කියනයි සතිය සමාධිය විශ්වාස කරගෙන එහෙමම බලාගෙන ඉඳී කියලා බලාන ඉන්නකොට ඒ දැනෙන දේ ඔන්න පොදු ලක්ෂණ වශයෙන් මුලදී මැදදී අගදී ආස්වාසේ ප්‍රස්වාසේ සමතනම සමාන ගතියනකොට ඒ දැනීම විස්තර කරන්න උත්සාහ කරනකොට තමයි දැනීම විස්තර කරන්න අපිට වෙන භාෂාවක් නැහැ ධාතු මනසිකාරය පමණයි ඉතින් ඒක මතු කරගන්න යෝගාවචරයෙන් කමඨාන් සුද්ධ කරන වෙලාවේ පුදුම අමාරුයි. ඉබ්බන්ගෙන් පියාට ගන්නවා වගේ කවදාකවත් යෝගාවචරට ඒ තාලෙන් කියන්න කමඨාන් සුද්ධ කරන කියන්න දන්නේ. ඉතින් ඒ දන්නේ නැතිකම යෝගාචර තුල ගමන්නේ ගුරුවරයාගේ තුලකම. ගුරුවරයා කියලා දෙන්න ඕන. මෙන්න මෙහෙම වෙස් පෙරලියක් සිද්ධ වෙනවා. අන්නේ වෙස් පෙරලිය සිද්ධ වෙනකොට ප්‍රවටෙන්න එපා. කතා කරන්න බැරි වුණා කියලා හිතන්න එපා. දන්න ප්‍රමෙන් උත්සාහ කරන්න. උත්සාහ කරනකොට බබා නිකන් හුරතල් භාෂාවෙන් අම්මලා තාත්තලාගේ වචන කතා කරන පුරුදුන වගේ තේරෙන පටන් ගන්නවා මට යාන්තමට පිරිමැදීමක් වැටෙනවා. සහැල්ලු ගතියක් වැටෙනවා. මත ආලෝකයක් වැටෙනවා. චංචල ගතියක් වැටෙනවා කියලා පොදු ලක්ෂණ තියෙනවා. ඉතින් එතනදී මේ සම්පජඤ්ඤය යදවන්න බැරි වුණොත් ඉතින් කොච්චර භාවනා කරුවත් මොකද වෙන්නේ කියලා හිතා ගන්න. එතෙන්දී සම්පජඤ්ඤය යෙදෙව්වත් වැඩේ ඉවර නෑ. ඒ ධාතු මනසිකාරය මතු කරගත්තට පස්සේ එක ධාතුව ඉස්සර වෙන්නේ. එක පිරිමදින ගතිය. නමුත් පිරිමදින ගතිය කියන්නේ මේ පටවි ධාතුවේ ගරු මේ ලකුණක් වෙන රළු ගතිය මතුණාට ඒක කවදාකවත් <clears throat> මුරුදු ගතියෙන් තොර නැහැ. ඒ වගේම බර ගතියෙන් සෑල්ලු ගතියෙන් තොර නැහැ. ඒ වගේම මේ උණුසුම් සිසිල් ගතියෙන් තොර නැහැ. ඒක සේරම දකින්නකම් දිගට බලනකොට දවසින් දවස දවසින් දවස මේ ධාතු මනස්කාරවල වෙනස් වෙනස් මුණත් පේන්න පටන් ගන්නවා. සර්වඥාන්සේ 11 ආකාරයකට පෙන්නලා තියෙනවා මේක. අන්නේ බලාගෙන ඉන්නකොට ඉන්නකොට ඒ ආනාපානේ කීකරුණයි කියලා කියන්නේ භාවනා නතරලා කම්මැලි වෙන තැනක් නෙමෙයි. ඒ කියන්නේ චෝදනා කරන්නේම කම්මැලිකම නිසා. හොඳට බලන්න හිටියොත් සම්පජඤ්ඤයේ දියුණුවක් ඇති වෙනවා නීවරණයන්ගෙන් තොර තත්වයක්. දිගටම පැවතුනොත් මොකද්ද මෙතන නීවර තොර කියලා කියන්නේ? නිින්දට වැටෙන්න දෙන්න එපා. විචිකිච්ඡාවට ඉඩ තියන්න එපා. සැක සංකා බය උපදවන්න එපා. ආය ආනාපානෙ මතකොට හයියෙන් හුස්ම ගන්න එපා. අන්නේ විදිහට ඒ ඇහැ ධම්ම චක්ෂුෂය වහන මේ අන්ධකරණ දුබ්බලී කරන පඤ්ඤා දුබ්බලී කරන නීවරණයන්ට ඉඳ නොතබා අවදි භාවයක් සතියක් අප්‍රමාදයක් දිගට පවත්නවායි කියන එක ප්‍රඥාවන්තයාට විතරයි කරන්න පුළුවන්. හැබැයි ඒ දේ ඒ කියන්නේ ප්‍රඥාව මැදමාවත තෝරගන්න කිසිම අඩුවක් යෝගාවචරයට නැහැ. පිරිච්ච ගතියක් තියෙනවා. ඒ දේවල් එතනදි මතු කර ගැනීමට පමණයි බණ කියන්නේ. ධර්ම සාකච්ඡා කරන්නේ. කමඨාන් සුද්ධ කරන්න. මතු කළ දුන්නා පස්සේ යාටම තේරෙනවා. එතකොට අර කලින් කියපු වීර්යයත් අවශ්‍යයි. ශ්‍රද්ධාවත් අවශ්‍යයි. ඔන්න එතකොට ප්‍රඥාව කෝපගන්නේනවා, සමාධිය ඇති වෙනවා, නිවර්ණ දුරු වෙනවා. කවදාකවත් නොකිය විදිහට අර සියුම් ධර්ම දිගේ ඉදිරියට ගමන් කරනවා. එහෙම ගමන් කරනකොට මේ ගමන් කිරීමේ ප්‍රඥාවන්ත මාර්ගේ නැත්තම් යෝගාවචරය ඒ වෙලාවේ විවිධාකාර දේවල් කල්පනා කරලා එක්ක නැගිටලා යන්න හිතනවා එක්ක හයියෙන් හුස්ම ගන්න හිතනවා යන හැල්ම කඩා ගන්න. කඩා ගැනීම සඳහා අපේ තියෙන තර්ක ඥාන අපි දන්නවයි කියන දැනුම අපි ලෝකේ ඉගෙනගත්ත මේ ලෞකික ඥාන, කල්යාණ මිත්‍රෙක් වගේ ඇවිල්ලා කරටක් දා ගන්නවා. මේක කෙරුවොත් මොකද වෙන්නේ? දැන් මේක කෙරුවොත් මොකද වෙන්නේ කියලා නානා විදියට මේ ඉරියව කඩන්න මේ හැල්ම කඩන්න මේ ගැම්ම නැතිකරන්න පුදුමාකාර ගොඩ පෙරකදුරක් දෙනවා. උල්පන්දම් දෙනවා. අන්නේ වෙලාදී ඒ ගැම්ම කැඩෙන එක එහෙම නැත්නම් ඉරියව වෙනස් කරන එක, එහෙම නැත්නම් මේ කෙලින් යන ගමන හරහට දාන එක නොවිච්ච කෙනෙක් නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ කියන යම් දවසක උඹට තේරෙයි ඔන්න පාර දිගේ යනකොට මේ එnde end හෙලකට වැටෙන්නා වාගේ පාර වැටෙන්නේ නියම මාර්ගයේ වැටෙන්නේ අනුතුරුදායක තත්වයක් වගේ. තිස්තිතියක් බලාපොරොත්තු වුණාට ඒකේ පෙරලි ගතියක් තියෙනවා. අඤ්‍ය තත්ත්ව භාවයක් ඇති වෙනවා. සැලෙන සැලෙන ගතියක් ඇති වෙනවා. ඒ වෙනකොට මේක ස්ථිර කරගන්න අපේ ඡට ප්‍රඥාවල් එහෙම නැත්නම් කල්යාණ මිත්‍රෙක් වගේ පේන මිත්‍ර ප්‍රතිරූපකයෝ ඥාන තර්ක යෝජනා හොගාලා ඉන්න පටන් ගන්නවා. අන්නේ විදිහට පාරේ කෙලින් යනකොට අතුරු පාරකට දාන්න කියලා යෝජනාවක් ආවොත් කරන්න බලාපොරොත්තු වෙනවනම් ඉතින් සරුවචාන්සේ මතක් කරලා තියෙනවා මේ සම්පජඤ්ඤ හතර පාවිච්චි කරන්නයි කියලා. ඒ කරන්න හදන දේ සප්පාය දෙයක්ද. මම ඉඳගෙන ලස්සන කවදාකවත් නොකිය විදිහට ස්ථිරයි කියන හිතන දේ වෙනස් වෙන සුළු බව, සැලෙන ගතිය, චපලකම බලන්න තරම් ඇහැක් පිට ඇහැක් කියලා බැලිය යුතු ගමනේදී අපේ හිත විවිධාකාර යෝජනා ගේන. කතරම්. ගොඩ පෙරක දුරකම්. අන්නේම කරන්ට තේරෙන වෙලාවක් එනවා. දැන් මම හතරමං හන්දියට නැත්තම් දෙමන් සංදියකට ඇවිල්ලා මම දැන් කොයි පාරද යන්නේ? මේක තමයි මම මේ ගමන් කරපු පාර. මේකෙන් දැන් අතුරු පාරකට යන්න යෝජනා එනවා. තර්ක වශයෙන් එනවා. ඉඳගෙන ඉඳ බැරි ගතියෙන් තේරෙනවා, කම්මැලිකමෙන් තේරෙනවා. විවිධාකාර අන්න ඒකට සම්පජාන්‍ය වශයෙන් කියලා කියනවා. මේ සප්පාය වලද්ද මම මේක බෙද කඩලා යන්න හදන තැන සප්පාය වලද්ද. අසප්පායයි කියලා තේරෙනවා නම් ඒ ඉතින් කඩන්න ඉස්සලා තමයි තේරුම් ගන්න. සම්පජාන්‍ය යොදවන්න ඕනේ කඩන්න ඉස්සර වෙලා. එහෙම වගේම ඒ ඒ කරන දේ සතර සතිපට්ඨාන ගෝචර භූමියේ තියෙන එකක්ද කියලා බලන්න කියලා කියනවා. සාත්‍යක සම්පජාන්‍ය ප්‍රති ගෝචර සම්පජාන්‍ය. ඒ විදිහට බලලා ගෝචර භූමිය එහෙම නැත්නම් අපි කියන සතර සතිපට්ඨානයේ වලින් පිට යන තැනක නම් තේරුම් අරගන්න කියනවා මේක මාර නැත්නම් කෙලෙස් එහෙම නැත්නම් නීවරණ ධර්මයක් මේ වතු කරලා තියෙන්නේ මට කරන්න තියෙන්නේ ඒ පාර දිගේම දිගට අරගෙන යන එකයි කියලා ඒ සාත්තක සම්පජාඤ්ඤේ මේ මේ සප්පායෙන් පස්සේ ගෝචර බල සාර්ථක භාවය ඒ වගේම අසම්මෝහ භාවය. ඒක එහෙම හිතෙනවා නම් කරන්න හදන්නේ ඇත්තම හේතුවක් නිසා මම මේක වෙනස් කරනවා මම මේ ටික සක්මන් කළා පොවෙන්න ඕන වගේ කියලා ඒ ඉරියව්ව මාරු කරත් ඒ ඉරියව්ව මාරු කරන එක බොහොම අසම්මෝහ වෙන විදියට එන වේගයට යට වෙලා හැල්මට යට වෙලා කඩාගෙන යන්නේ නැතුව මොකද්ද මේ කරන්න හදන වැඩේ මම තිබුණේ සතිය සමාධිය කඩා ගන්න නැතුව මේක නැගිටින්න ඕනෑ කියලා ගන්න පටන් අරගත්තොත් එනවා ඔච්චර සෙල්ලම් කරනවට වැඩිය ඉන්නේ ඉරියව්ව ලේසි කියලා. මේ යන පාරේ යන්න බැරි නිසායි මේ අතුරු යෝජනා එන්නේ. යෝජනා වලට එකවරම ස්ථිර කරන්න යන්න එපා. සම්පජඤ්ඤ හතර හරහා යෝජනා ස්ථිර කරන්න පටන් අරගත්තොත් ඔන්න තමයි තේරෙන්න පටන් අර ගන්නවා. මේ යෝජනා ආපු ගම ඉස්තර කරපේක තමයි මෙතෙක් කල් මම කරේ. ඒක තමයි ඔලොමලකම කියලා කියන්නේ. ඉතින් ඔලොමලකම තමයි අපේ නීවරණ ධර්ම වලට පාර කපන්නේ ඒක අර සම්පජඤ්ඤ හතරෙන් සාත්‍යක සම්පජඤ්ඤේ සප්පාය සම්පජඤ්ඤේ ගෝචර සම්පජඤ්ඤේ අසම්මෝහ සම්පජඤ්ඤේ කියන මේකේ මොන අර්ථයක්ද මේකේ තියෙන්නේ මේක මට ගැළපෙන සැප දෙයක්ද එහෙනම් මගේ ගෝචර භූමියට තමයි මේ යන්නේ එහෙනම් අනතුරුදායක තැනකට දෙන්නේ එහෙම වුණත් මම මේක නැවතිල්ල කරන්න මම මේක සතිය සම්පජඤ්ඤේ කඩා ගන්න තු කරන්න ඕනෑ කියන ඒ සතර සම්පජඤ්ඤේ නැති වුණොත් ඒ හෝතෝතමඩේ දාන වැඩක් තමයි සිදුවෙන්නේ ඒකට ඕන කරන්නේ ප්‍රඥාව තමයි. ඒකයි මේ සතියට පස්සේ සම්පජාඤ්ඤය තියලා තින්නේ. සතෝ සම්පජානෝ. අපි සිහි බුද්ධිය කියලායි මේකට කියන්නේ. ඒ බුද්ධිය නැත්තම් අර අඟුලිමාල මාලේ කරේ එල්ලගන්න ඉස්සෙල්ලා සෑහෙන ගණක් මිනිහ කපලා තියෙනවා. මිනිසු කපලා තියෙනවා. කපලා කපලා ඒ තැඟවල ගල් යට හංගලා තියලා තිනවා. ගස් වල ගස් බෙන වල දාලා තිනවා. ඉතින් අර කබරයොයි කපුටොයි ඇවිල්ලා අර මේ ඇඟිල්ල අරගෙන යනවා. ඉතින් බොහොම අමාරුවෙන් මිනිහෙක් මරලා ඇඟිල්ල හරන් තියෙනවා කාර්ස කරගන්න බැරි නිසා අධ්‍යවසික ලබනකොට ඒක නැහැ. ඒක ඒක කුණු වෙනවා. ඉතින් මේක බැලුවලු කවදාකවත් 1000ක් එකතු කරන්න වෙන්නේ නැහැ. ඉතින් මේක ඇඟේ අතේ තියා හිටියොත් වස ගඳක් තාරයි. මිනි කැලක් නේ. බැරිම තැන තමයි කරේ දාගෙන තියෙන්නේ. මාලෙක් ගැට ගාලා කරේ දාන. කරේ දාපු දවසේම නම පට බැඳුණා අඟුලි මාලයයි කියලා. එතකන් ඇඟිලි කැපුවට අඟුලිමාල කියන නම ආවේ නෑ. බොහොම පිළිසිදු මිනිහා. හැබැයි කවදාකවත් ගොනුවක් නෑ. අන්තිමට අර සීනිගඳ ගහනද මිනිගඳ ගහගෙන ඇඟිලිමාලේ කරේ දාගත්තට පස්සේ හැබැයි කපන කපන එකතු වෙන්න පටන් ගත්තා. 1999 යනකම් ගියා. ඒ වගේ තමයි අපි කරන වැඩේ මේ මල් මාලයක් නූලට අමුණන්නා වාගේ එක එක එක එක අමුණන්ට නම් යෝගාවචර ගඳ ගහන්න ඕනේ අපේ. අනුන්ට අපිව නලවන්න නටවන්න පුළුවන් ගතිය නෙවෙයි පිටින් එන යෝජනාවක් එනකොට ඒක යෝජනාව ප්‍රතික්ෂේප කරන්න එපා. නමුත් යෝජනා ඉෂ්ටිර කරන්න ඉස්සෙල්ලා සම්පජඤ්ඤ හතරට දාලා බැලුවොත් අපිට තේරෙන්න පටන් අර ගන්නවා සම්පජඤ්ඤ වලට යන්න ඉස්සෙල්ලා මේක යෝජනාවක් කියලා අල්ලන එක මහ ලොකු දෙයක්. ඊට පස්සේ ඒක ප්‍රතික්ෂේප කරන්න අයිතියක් නැහැ අපට. අපිට තියෙන එක ඉෂ්ටිර කරන්න ඕනේ සම්පජඤ්ඤ හරහා. එතකොට අපිට තේරෙනවා අපි මෙතෙක් කල මොකද්ද කෙරුවේ එන්නකොටම ඔලොමලව ඒකට යට වෙලා තියෙනවා. යට වෙනවා කියන්නේ අපි ඒක ඉෂ්ටිර කරලා තියෙනවා. ඉතිර කරපු ගමන් ඒක යට වෙනවා. අපි ඒක සම්පජාඤ්ඤානෝ කල්පනා කරන පටන් අරගත්තොත් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් යෝජන ස්ථිර කිරීම පමා වෙනවා. විනිශ්චය කිරීම පමා වෙලා මේක මේ තොරතුරු එකතු කරන්න පටන් ගන්නවා. සාක්කිය අහන්න පටන් ගන්නවා. ඇහෙනකොට ඇහෙනකොට ඇහෙන පේනවා. මේක නඩුවක් නෑ මෙතන. මෙතන තියෙන තකතිරුකමක් විතරයි. ඔලමලකමක් විතරයි. ස්ථිරසාර භාවයක් ඉල්ලපෙක විතරයි. හිතවන හිත ඉරියව්වේ හිටියත් වෙනස් වෙන ගතිය තමයි තියෙන්නේ. නැගිටලා ගියත් වෙනස් වෙන සත්‍යය තමයි තියෙන්නේ. ඒ වෙනස් නැගිටලා ගිය කියලා කනගාටු වෙන්න දෙයක්වත් නැහැ ඇත්ත වශයෙන් කියනවා. ඉඳගෙන හිටියයි කියලා සන්තෝෂ වෙන්න දෙයක්වත් නැහැ. නමුත් ඉඳගෙන හිටිල්ලේ ප්‍රශ්නෙට උත්තරේ හිත ගැනීමයි කියලා හිතපු තකතිරකම තේරෙන පටන් ගන්නවා. මේක මේ පොඩි දමංගේ ඇඳිල්ලක් බව තේරෙන පටන් ගන්නවා. අන්නේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව. නැති කෙනෙකුට කමඨාන් සුද්ධ කෙරුවට කියන දේ තේරෙන්නේ නැහැ. කොච්චර භාවනා කරත් අර අඟුලිමාල මාළේ දාගන්න කලින් කරපු කතාව වගේ තමයි භාවනා කරනවා එතන එතන තියෙනවා. හොදෝද මඩිලා. ඉතින් මේක මේ විදිහට උපහාසාත්මකව ධර්ම දේශනාවක් මාර්ගෙන් ඉදිරිපත් කිරීමෙන් කාටවත් කෙනහිල්ලක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද හේතුව මේ දේ නොකර ගොඩාපු කෙනෙක් මේ මුළු ජීවිතේම නැහැ. මේ ආර්යයන් වහන්සේලා යම් තාක් මේ පෘථග්ජන භූමියේ ඉක්මෙවුවා නම් සම්මුතිය ඉක්මල પરමාර්ථය පැත්තට ගියා නම් සම්මුතියෙන් પરමාර්ථයට පයින් හැම වෙලාවකම අනන්ත අප්‍රමාණ වාර ගණක් වරද්දලා වරද්දලා වරද්දලා තමන්ගේම අත්දැකීමෙන් තේරුම් අරගෙන මේක සිද්ධියක් වෙන්න දෙන්න එපා. මේක තමන් තුලින්ම බේර ගන්න ඕනේ කියලා කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන්නේ මේ සම්පජඤ්ඤය. සම්පජඤ්ඤ හතර. ඉතින් අර බුරුම ස්වාමීන් වහන්සේ ඕකට මේ දරේ හම්බෙච්චාවෙත් ඒක මම අහගෙන කාටදෝ කියනවා මේක තේරෙන භාෂාවෙන් කියනවා. තමන්ට ඥානා ප්‍රකාර යෝජනා එනවා. භාවනා පරියන්කෙදිත් හිතේ යෝජනා එනවා. පිටසක් එක්ක ඇසුරු කරනකොටත් අරකයි මේකයි කියලා එනවා. මේ මේක එකන ආරාධනා තියෙනවා. අන්නේම ආරාධනා ආපු පළියට ඔක්කොම කරන්න අපිට වෙලාවක් නැහැ, හැකියාවක් නැහැ, අපිට දක්ෂකමක් නැහැ. ඒ නිසා අපි කුමක්ද කළ යුත්තේ කියලා විවිධ දේයක් කරගෙන යනකොට ඊයින් වෙනස් දෙයක් කරන්න ආරාධනා කරනකොට සම්පජඤ්ඤ හතර සාමාන්‍ය බුද්ධියදී පාවිච්චි කරනකොට උන්වහන්සේ කරුණු තුනක් කියනවා හිතෙන්නේ කියලා භාවනා බුරුමෙන් සඳහන් කරන යුතු අයුතු බලන්න කියලා. ඒ එන යෝජනා ඕනම කෙනෙකුට ඕන දේ යෝජනා කරන්න පුළුවන්. ඒක විතරක් පාවා දෙන්න එපා. කිසිම කෙනෙකුට යෝජනා කිරීමේ ශක්තිය නැති කරගත්තොත් එතන මානසිකත්වයක් නැහැ. සම්පූර්ණ අයිතිවාසිකමක් තියෙන ඕන කෙනෙකුට තමන්ගේ අදහස ඉදිරිපත් කිරීමයි. ඒක සඳහා අපි අවසාන ලේබින්දුවක් සටන් කරන්නේ. ඒ වෙනස අපිට විරුද්ධව කතා කරන්න වෙන්න පුළුවන්. නමුත් සම්පූර්ණ අයිතියක් තියෙන කෙනෙකුට යෝජනා කරන්න. ඒක ඉස්තිර කරන්න ඉසලා Tamanට දිනවා බුදුහාමුදුරු දීලා තිනවා අපිට අප්‍රමාදීව සලකා බලන සම්පජඤ්ඤයක් යුතුයයිතු බලන්න කියන්නේ. අයුතු දෙයක් නම් එයා යෝජනා කරන්නේ ඒක නෑ වුණා වගේ නිකන්. කන් තිබුණාට බීරෙක් වගේ නිකන්. යුතු දෙයෙන් හැකියාව නොහැකියාව බලන්න කියනවා. Tamanට මේ දේ කළ හැකිද නොහැකිද එහෙම නැත්නම් තව කාර්යයකට උදව් ඕනේද? උදව් ඕනේ නම් ඒ වැඩේ වෙන්නේ නෑ. Tamanට කළ හැකි නම් ඒක කරන්න පුළුවන්. ඒකට ඔය මොකද ඊෂොප්ගේ උපමා කතාවක් කියලා තියෙනවා මේ විකිරිලියක් විකිතක කැදලා බැලලා කැදලා බැලලා පැටව දාලා තියෙනවා පැටව යන්තම් නැගිටලා එනකොට පැටව කල්පනා කරලා බලු හුඟ වෙලාවට අම්මා ගෙදර නැහැ අම්මා කෑම හොයාගෙන එනවා වරින් වර මොනවා හරි ගෙනලා කවල යනවා නමුත් ඒක දැස පැටව යන්තම් තේරන වෙලාවේදී බලනකොට ගොවියවිලා කිව්වලු පුතත් එක්ක ඇවිල්ලා දැන් නම් පුතේ පුඹර පැහිලා තියෙන කපන්න ඕනේ ඉතින් අරුම් පැටව හොඳට ඕම් බය වෙලා අම්මට කෑනකොට අවිලා කෑ ගලකලු. හරි වැඩේ තමයි අම්මා යනවා ගෙදර. මේ කට්ටිය දැන් කුබර කැපුවොත් එහෙම දැන් මොකද වෙන්නේ? අපි අපිට මොකද වෙන්නේ? අපේ ගේ නෙමෙයි මොකක්වත් නැති වෙනවා. කිරිල්ලනේ කනකට ඇහුන්නේ නැතිව. ඊට පස්සේ සුමාට පස්සේ ආයෙ ගොවි ඇවිල්ලා කියනවලු දරුවත් එක්ක ඕම් බලපන් නෑ දාවේ තේයට මෙන්දී කියලා කිව්වා. එක එක්කත් ගෝයන් කපන්න ආවේ නෑනේ. දැන් බලපන් දැන් හොඳට ඕම මේක පැහැයිලා තියෙන්නේ. ඒක නිසා මේ නෑදෑය ගැන බලාපොරොත්තු තියන්න බෑ. මම අද මගේ යාළුවෝ ටිකට එන්න කියනවා අපි හෙට නම් ලෑස්තිලන් කියලා. ඊට පස්සේ එදා දරුවෝ පැටව ගන්නවා අම්මට කියනලු අම්මට එදා කින්ද ඇහුවේ නැහැ. ඔන්න අදත් ආවා. හෙට නම් අනිවාර්යයෙන්ම කපනවා කියලා. දැන් යාළුවන්ට ගන්න. කිවිලි ගන්නට ගන්න. ඒ කෑම හොයන්න පහුවෙන්ද කොහේ ඇවිල්ලා කෙවලු ඕම් බලවම් පුතේ නෑ දෑයින්ට කිව්ව හරි ගියේ නෑ. යාළුවන්ට කිව්ව හරි ගියේ නෑ හෙට මම කපනවා කිව්වා. කොහෙම? කිල්ලි වල දැන් වෙලාව හරි කිව්වා. දැන් යන්න ඕන. Taman කරන තාක් විතරයි වැඩක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඒ බලාපොරොත්තු කවදාක කවදාකත් වෙන්නේ. යාළුවන්ගෙන් බලාපොරොත්තු කවදාක වෙන්නේ. Taman කරන්න පුළුවන් නම් කෙර. නැහැ දැන් වැවිලා කරනවා නම් කරන වැඩේ උදව් කරපු දාලා. නැහැ දැන් කියන්නේ නැහැ බෑ කියන જાතිය. යාළුවෝ කියලා කියන්නේ වාසිය තියෙන තාක්කල් විතරයි. ඔය දෙකම කරන කෙනා කවදාකවත් වැඩක් කරන මිනිහෙක්. Tamanට කරන්න පුළුවන් හරිය තියෙනුනේ කරපන්. ඒක විතරයි හරියන්නේ. නිසා සාර්ථක සම්පජඤ්ඤය දෙක තමයි හැකි නොහැකිකම්. Tamanට ඒක කරන්න පුළුවන් නම් අයන් ඉඳලා අක් යන්නේද බයක් වෙන්න බෑ කැසපට ගහ ගන්න අමුඩ ගහ ගන්න කරන්න. වැඩි වෙනවා. තුන්වෙනි කාරණාවක් තියෙනවා කළ හැකි දේවල් වල රුචිය කියලා එකක් තියෙනවා. මම මනාපෙන් කරන එක අන්න ඒක කරන්නයි කියන්නේ. කළ හැකි වුණත් අරුචි දේ අතපය කපා ගන්න. බෙල්ල හප්ප ගන්නවා, තුවාල කර ගන්නවා, පන් ඇට බිම ඇයි. අරුචියෙන් කරන්න ගියා. රුචියෙන් කරන්න ගියා බෙල්ල ගියා ගානකුත් නැහැ. ඒ නිසා යුතුයයි තු බලන්න හැකි නොහැකි බලන්න රුචි අරුචි බලන්න යුතු හැකි රුචි දේ කරන්න කවදාකවත් වරදින නැහැ. ඉතින් මේ සම්පජඤ්ඤය තියෙනවා නම් ඒ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව තියෙනවා නම් යෝගාවචරකම තියෙනකන් ඕන දෙයක් කරතයි. හැබැයි ඒ දේ යුතු දෙයක් වෙන්න ඕනේ. Tamanට හැකි දෙයක් වෙන්න ඕනේ. Tamanගේ රුචිය තියෙන්න ඕනේ. ඒ දේ කරනවා තේරෙන්නේ නැහැ. ඉතින් අපි දෙන්නේ ගත්තාම දෙන්නගේ යුතු අයුතු අදහස් වෙනස්. හැකි නොහැකි තම් වෙනස්, රුචි අරුචිකම් වෙනස්. ඉතින් ඒක ගුරුවරයා කියලා දෙන්න විදියක් නැහැ, බුදුහාමුදුරන් කියලා දෙන්න විදියක් නැහැ. තමන් සම්පජාඤ්ඤය යොදවන්න ඕනේ. ඒ අපිට අපේ රජපෞල් වල නෙමෙයි අපිට රැකී රස්සා ව්‍යාපාර කරන්න වෙනවා අපේ අතපය රාජකාරී කරගන්න වෙනවා කාගෙ උදව් ඉල්ලන්න වෙනවා ඒ ඉල්ලන හැම වෙලාවකම මේ සම්පජඤ්ඤය යොදවනා නම් 10න් 8ක් හරියනවා හැබැයි ලක්ෂයක් චෝදනා එනවා මේ දේ කෙරුවේ නෑ මේ දේ බැලුවේ නෑ ඉතින් මට අයුතුයි කියලා හිතුණා නම් මට බැරි දෙයක් නම් මගේ රුචිය නෙවෙයි නම් මොකද කරන්නේ? මම මිනිස්සේ මට කරන්න පුළුවන් හරිය මෙච්චරයි. හැබැයි මම ඒ කියලා කාගවත් දේවල් ඉෂ්ට නොකරුවාට හැකියාවල් තියෙන යුතු දේ රුචි දේ මම කරමින් ඉන්නේ. ඒක සතියෙන් සම්පජන්යෙන් කරනවා. ඔච්චරයි අපට කරන්න පුළුවන්. ඔය දේ නැතුව යුතු උනත් අයුතු උනත් සිංහල බුද්ධ ධර්ම රකින්න ඕන වගේ කැසපොට ගහගත්තොත් රිස්තේ අනේක විතරයි හිතෙන්නේ. ගෙදර දොරේ තියෙන රාමයක් නැති වෙන එක විතරයි හිත වෙන්නේ. ඒ නිසා වැඩක් යනකොට උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව තියෙන කෙනා යුතු අයුතු බලන්න. මේක යුත්තක්ද අයුත්තක්ද කියලා. අයුත්තක් නම් කරබනින්න. කෑ ගහන්න යන්නත් එපා, කියා පාන්න යන්නත් එපා. ඒක අපේ යුතුකමන්නේ. ඒකට මම ශේෂ්ඨ අධිකරණේ මම ශාස්ත්‍ර බාර දෙනවා කරගනින් කියලා. ඊකට හැකිනො හැකිය බලන්න මගේ අතපය යටතේ හිම යටතේ කළ හැක්කක් නම් කරා. කාට හරි එන්නේ කියලා කියන්න වෙනවනම් ඇඬිල්ලක් කියලා හිතාගන්න. මොකද සාන්තින කාලේ කිව්වේ ඉල්ලීමක් කියන්නේ ඇඬිල්ලක්. ඉතින් බැරි කෙනා තමයි ඇඬිල්ලක් කියලා නිසා කවුරු හරි ඉල්ලීමක් කෙරුවොත් නම් නොකර ඉන්න එපා. උදව් නොකර ඉන්න එපා. බැරිකමත් ඇවිල්ලා කියන්නේ. ඒකට උදව් කරන්න. හැබැයි තමන් වගේ බලා ගන්න ඕනේ කිසි වෙලාවක කාටවත් ඉල්ලීම් කරන්න යන්න එපා. මොකද එකක් තමයි ඉල්ලීම කිරීම ඇඳීමක්. දෙක ඒක කරලා දුන්නේ නැත්නම් දෙවෙනි සැරේටත් නඩන්නේ. ඒක තමයි ලෝකේ කියන්නේ. එහෙම අපිට කවුරුත් කරලා දෙන්න කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒකයි මේ දුක්ඛ සත්‍ය කියන්නේ. ඒ නිසා සම්පජඤ්ඤ වලට යනකොට තේරෙනවා යුතුය අයුතු බලන්ට හැකි නොහැකි බලන්ට රුචි අරුචි බලලා යුතු හැකි රුචි දේ කරන්න පටන් අරගත්තොත් ජීවිතේ සුන්දර సౌందర్యාත්මක දෙයක්. ජීවිතය කියලා කියන්නේ චිත්‍රයක්. ජීවිතය කියලා කියන්නේ මේ සබහා సౌందర్యයක්. බෑ ආයුෂ දෙය කෙරුවොත් නොහැකි දෙය කෙරුවොත් අරුචි දෙය කෙරුවොත් මේක කටුබයක් තමයි. අපායට යන්න ඕන කමක් නැහැ මේකෙම අපාය තියෙනවා. ඉතින් මෙන්න මේ ඥානෙ නැතුව මොන විපස්සනාවක්ද? මේක නැතුව මොන භාවනාවක්ද මොන යෝගාවචරකමක්ද මොන මානකමක්ද? මේවට කියන්නේ සාමාන්‍ය බුද්ධිය කියලා. ඒ නිසා භාවනා කරන කෙනාට ඒක තියෙන්න ඕනේ. ඒක නැති වුණාට පස්සේ කුලියට ගන්න එහෙම බෑ. ඒක වෙනුවට අපිට විශේෂඥයෙක්පත් කරලා උපදේශකයෙක්පත් කරාට මේක හරියන්නේ නැහැ. ඒ නිසා ආනාපාන කරගෙන යනකොට උනත් මේ සියල්ල බලපානවා. යුතුයයිතු මේ සම්පජඤ්ඤේ හතර සතිපට්ඨානට වැටෙනවා. කල හැකි නොහැකි බව කවදාකවත් ආනාපානෙ කොටු කරගන්න නැතුව. වේදනා සද්ද අතරමැද වේදන හිතවිලි අතරමැද ආනපනේ කොටු කරගන්න නැතුව කීකරු වීමක් කරන්න බෑ. කීකරු කරන්නේ නැතුව මුලැමැදාක බලන්න බෑ. මුලැමැදාක බලන්නේ නැතුව ධාතු මනස්කාරය කල්ලාන්න බෑ. ඒ නිසා අපි ඉඳගෙනම ධාතු මනස්කාරය අල්ලන්න හදනවා කියලා කියන්නේ මේ උඩාතු අල්ලන්න ගිහලා පස්ස බිම යන ගැනීම. ඉස්ලාම් කරන තියෙන ආධුනිකයෙක් වාගේ ඉඳගෙන ඉන්න ඉරියවට දාලා ආනාපානෙ කොටු කරගන්න පුළුවන් කියලා බලන්න. තමන්ගේ පුරුදු මූල කර්මත්තානේ බිම්බිම හැකිලිම නම් පිම්බිම හැකිලිම. සක්මන නම් සක්මන වම දක්වන. කොටු කරගත්තට පස්සේ ඒකත් එක්ක බොහෝ වෙලා ඇසුරු කරනකොට තමයි ඒකේ සංසිඳීමක් ඇති වෙන්නේ. පස්සම්බයං කාය සංකාරං කියලා සංසිඳි. සංසිඳන වේලාව පමණමයි මේ මුලමෙදාක බලන්න තියෙන වෙලාව. කැලේ ඉන්න මුවන්ට මේ වතුර රත් වෙන තියලා ලුණු මිස් කරන තන තුන පහ අඹරුවට වැඩ නැහැ ඌව මරා ගන්නකම් හම්බ වෙන්නේ නැහැ බතට ගන්න මේ මාංශයට ගන්න. ඒ නිසා කැලේ ඉන්න මොහොත හිටියට දිව දික් කළා කියලා හැලුවට වැඩක් නැහැ. ඒ වගේ අරමුණ කොටු කර ගන්න ඕනේ, කීකරු කර ගන්න ඕනේ, කීකරු කළ මුලැමැදාක බලලා ඊට පස්සේ තමයි ධාතු මනස්කාරට යන්නේ. ඉතින් මේ සම්පජඤ්ඤ ගතිය නැතුව කොච්චර දක්ෂයක් වුණත් ධාතු මනස්කාරයෙන් පටන් ගන්න හදනවනම් වෙන්නේ නැහැ. ඒ ටික වගලා ගන්න හැටි දැනගන්න. ඒකෙදි අනිවාර්යයෙන් මේ යුතුයකම්, හැකියකම්, ඒ වගේම රුචිය හොඳට තේරුම් අරගත්තොත් භාවනාව වැරදුනත් මේ සම්පජඤ්ඤ පිළිබඳ ඥානයක් පහළ වෙනවා. උද්‍යත්ත ගාමිනී පඤ්ඤා පිළිබඳ ඥානයක් පහළ වෙනවා. අවස්ථාව ආවට පස්සේ අපි අවස්ථාව ප්‍රයෝජන ගන්න නිසා සම්පූර්ණ මූලික ආයතනිකයේ ගතිය අවස්ථාවාදී පැවැත්මක් තියෙනවා. අවස්ථාව නැහැනේ ඊගව අවස්ථාවට පහු වෙනවා. හිත කනකාටු කරගන්නේ. ඕමම කරගෙන කරගෙන යනකොට සීලය මට්ටමේදී සීල පාරිශුද්ධිය අරගෙන බැලුවත් බුදුන් සඳහන් කරන ප්‍රඥාවක් ඇති කෙනාට විතරයි සීලය තියෙන්නේ. සීලවන්තයාට පමණයි ප්‍රඥාවක් තියෙන්නේ. අනිගොල්ල සිල්ලතුන් වශයෙන් පෙනී හිටියට සමාජලාට අවංක උත්සාහ කරන වෙන්න පුළුවන්. මොකද ප්‍රඥාව නැති කෙනා සිල් රැක්කට ඒක සීලබ්බතයක් බාටපත් වෙනවා. සීල වෘතයක් බාටපත් වෙනවා. මොකටද මේ සිල් ලගෙන කියලා දන්නේ. ඒ වගේම සීලයක් ගැන නොදැන හිටියත් ප්‍රඥාවන්තයාට පේනවා අනුන්ට හිංසා කරන දේවල් කරන්න බෑ. ඒක අශිෂ්ටයි. ඒක මේ ම්ලේච්චයි කියලා. සීලයක් රකින්න ඕනේ නැහැ. සීලයක් සමාදන් වෙන්න ඕනේ කරන්න බෑ. Taman මේ විදිහට බලනවා අනුන්ටත් මේක මෙහෙමමයි කියලා හොඳට තේරෙනවා. එතකොට මනස ඉබේම හිකීකරු වෙන නිසා සීලවන්තයාට මේ ප්‍රඥා ප්‍රඥාවන්තයාට සීලෙන්සා යම් දවසක ආනාපාන පිළිබඳ ගැඹුරට ගියොත් සීල වෙනකට වැඩිය රිදෙන්න පටන් ගන්නවා. කෙනෙහෙන්න පටන් ගන්නවා. පෙනෙරෙන්න පටන් ගන්නවා. මම මේවා ගැන නොසලකලිමත් වුණා නේද? ඊට පස්සේ මට මෙහෙම බෑ. ඇතුළත පිටත Tamanට මෙහෙමනම් අනුන්ට මෙහෙමයි. මේ ශික්ෂාපදයට මෙවන අර ශික්ෂාපදයට මෙමයි කියලා හොඳ ගැළපීමක් වෙනවා. නිසා සීලයේ පිරිසුදුකමක් ඇති වෙනවා මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව වෙනකොට ඒ පිරිසුදු සීලේ නැවත ඉහළ ප්‍රඥාවල් වලට උදව් කරනවා. ඊට පස්සේ මේ සීලයේදී ගුණයක් මොකද්ද මේ ගුණය කියලා කියන සදාචාරාත්මක වගකීමක් තියෙනවා හැම කෙනෙකුටම. කවුරුත් ඇවිල්ලා දඬුවම් කරන්න විනිශ්චය කරන්න ඕනේ සදාචාරාත්මක වගකීම දන්නවනම් ඒක කර්මේ සහ කර්මඵලයේ අනුව මේ පුද්ගලයා හරි පාට දානවා. එහෙම නැතුව පෙර කර කකුසල කර්මයක් නම් අපි කොච්චර විනිශ්චය කරලා දෙන්න ගියත් වෙහෙසම තමයි. ඉන්ෂාය දෙකේදිම කරන්න තියෙන අලුතෙන් කර්ම රැස් නොකර සීලව සීලවන්ත විදිහට යනවනම් විපිලිසර ගතිය නැති වෙනවා. තමයි තේරෙන්න පටන් ගන්නවා කවුරු මගේ අඟට කුණු දාන්න ගියත් මගේ හිතේ එහෙම අසාධාරණ ආසාවක් නැහැ. මම කරන්න පුළුවන් තරම් බේරෙන එක විතරයි. අරසාව ප්‍රදාන කරන එක විතරයි කියලා විපිලිසර ගතිය නැති වෙනවනම් ඒක තමයි සමාධියට තියෙන ආසන්නම කාරණා. සමාධියට තියෙන ප්‍රධාන බාධාව තමයි නීවරණ. නීවරණ වලට කියලා තියෙන්නේ අන්ධ කරනෝ, අචක්ක කරනෝ, පඤ්ඤා දුබ්බලී කරනෝ, අනිබ්බාන සංවත්තනිකෝ කියලා. ඒක අන්ධ කරනවා. ඇස් නැත්තෙක් පාඩ කරනවා, අචක්ක කරනවා. පඤ්ඤා දුබ්බලී කරනෝ. ඒ කියන්නේ පටිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවේ කියලා අතුආචාන් වහන්සේලා සඳහන් කරලා තිනවා. මේ නීවරණ ධර්ම ටික නැති හිත, පටිපක්කයේ අයින් වෙච්ච හිත ගැඹුරු ධර්ම හුදුට වටහලා දෙනවා. නීවරණ වැහුණා නේද? ඔළුවේ වැදුනත් තේරෙන්නේ නැහැ. මොන්නම දෙයකවත් ওই කියන ඥානේ පහළ වෙන්නේ නැහැ. ඒක මේ මේ තරකෙන් ගන්න පුළුවන් එකක් නෙවෙයි. නීවරණ දුරුභාවය, සමාධිය, වික්ෂිප්ත නැති හිතමයි අපිට කල්යාණ මිත්‍රෙක් වෙන්නේ. එහෙම නැතුව වික්ෂිප්ත හිතකින් යුක්ත ප්‍රඥාවෙන් ගොඩ ගන්න බෑ. ඒ සඳහා කරන්න තියෙන්නේ නීවරණ නැති කිරීම සඳහා සමාධිය වඩන කටයුතු සඳහා ප්‍රයත්න කරනවා. ඒකටත් අවශ්‍ය කරන මේ උද්‍යත්තගාමිනී ප්‍රඥා. ඊට පස්සේ අපි හිතමු විපස්සනාවටම ගියයි කියලා. ගියත් මේ තමයි අරමුණ, මේ තමයි අරමුණ බලන හිත කියලා. ඒ අරමුණේ මේ තමයි ආස්වාස ප්‍රසවාස ගලපන හැටි, පිම්බීම හැකිරීම ගලපන හැටි, වම දකුණ ගලපන හැටි. මේ තමයි ඒක බාධාවකින් තොරව විනාඩි ගානක්, තප්පර ගානක් එකම පවත්තන හැටි. ඒ පවත්තනකොට මේක සංසිද්ධන හැටි, සංසිද්ධනකොට ඒකේ මුලැමැදාග බලන්න මම ඥානය යොදවන්න ඕන. ඥානය යොදවලා කාටද කියන්න වෙන්නේ ඒක? ධාතු මනසිකාර භාෂාවෙන් පමණයි. ඉතින් එතකොට අපි ගැඹුරකට ගිහිල්ලා අරමුණට හොඳටම කිට්ටු වෙලා සද්ද වේදනා හිතුවලින් දුරස්ත වෙලා අන්න ඒ වගේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාවක් ක්‍රියාත්මක කරගන්න දන්නේ නැත්නම් හැම වෙලාවෙම හිතන කවුරු කහින් නැතුව ඉන්න ඕනේ අඟ වේදන නැතුව තියෙන්න ඕනේ හිතට හිතවිලි නැතුව තියෙන්න ඕනේ මේ භාවනාවට ඔක්කොමලා උදව් කරන්න ඒ කෙරෙන වෙදකමක් අපිට කරන්න තියෙන ලද අවස්ථා ප්‍රෝදෙන්ට යන ලද ලද වෙලාවේ කරගෙන යනවනේ ඒ නාම රූප පරිච්ඡේද ඥානයේ දිම තමයි තේරෙන පටන් අර ගන්නවා. මේ ඇතුළත අවස්ථාව අරගෙන මේ ධර්ම ටික දිනු කරනවා මිස ආත්මයක් හෝ පාලනය කළ හැකි තත්වයක් හෝ ආණ්ඩු මට්ටු කළ හැකි තත්වයක් නැහැ. අපි හිතනවා නම් ආණ්ඩු මට්ටු කළ හැකි තත්වයක් දෙවියන් ආශ්‍රිත තියෙනවා බුදුහාමුදුරණ තියෙනවා නැත්නම් දෙවියන් ආශ්‍රිත තියෙනවා බ්‍රහ්මයාට තියෙනවා රාජ්‍ය නායකර තියෙනවා ආයතන ප්‍රධානියක් තියෙනවා කියලා ඒකින් තමන්ගේ තියෙන බය අදුකම්ම තමයි. මොකකටවත් මොකෙකුටවත් කරන්න දෙයක් නැත්තේ. ඔය මේ මේ චීනේ ප්‍රතිවිප්ලවය ඇති කරපේ හතර දෙනා කල්ලියට හිටියේ ඒක ප්‍රධාන විප්ලවය ඇති කරපු මාව සීතුන්ගේ නෝන මාත්‍යා. එයා තමයි නායකත්වය දුන්නේ. ඉතින් ඔක්කොමලා හිතුවා මෙයාට මේ ගැම්ම ආවේ යාගේ ස්වාම්පුරුෂයාගේ තිබුණ දේශපාලන දැනුම නිසායි කියලා. ඒකට ඒ මනුස්සය නැති වෙලා නෝන මහත්තයා මොකද්ද කිව්වේ කිසි කෙනෙක් කිසි කෙනෙක් නිසා බබලන්නේ නැහැ කිව්වා. තමන් බබලන්නේ තමන් නිසාමයි තමන් කියලා තේන්නේ තමන් නිසාමයි. අපි හිතනවා අසවලා නිසා නැත්තම් අසවලාට මේකේ සාධානිෂ්ඨ කරලා දෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපේ තාම මේ උද්‍යප්පේ ගාමිනී පඤ්ඤාව. දෙයක් දිහා බලලා ඇති හැටිය මේ කර්ම ශක්තිය තේරුම් ගන්න බැරි කරනවා. ඉතින් ඒක මම අර කලින් කිව්වාගේ හැම කෙනා මුලදී ඒ දුරට පාඩුකම් කියනවා. ඒක සාධාරණ කරගෙන පහු වෙනකොට තේරෙනවා ප්‍රශ්නේ මුල මැදාග හොඳට බලන්න පුළුවන් නම් මේක දුක්ඛ සත්‍ය පෙන්ලා දෙනවා. தত্ত্বය පාලනය යටතේ නෙවෙයි තියෙන්නේ කියලා. ඔය කියන ප්‍රධාන බලවත් රාජ්‍යවල තියෙන ආර්ථිකය බැලුවත් ඒගොල්ලෝ ආර්ථිකය පිළිබඳවට විශේෂඥ උපදෙස් දුන්නත් මධ්‍යම ආර්ථිකයක් කරබල්ලා උඹලට දිනු වෙන්න පුළුවන් කියලා අපිට උඩ ඉඳලා ඇඟිලි දික් කරත් උන්දලාගේ ආර්ථිකෙත් වැටිලා ඉතියි. කිසිම පාලනයක් නැහැ. සමාජයේ හරහා සිද්ධ වෙන වැඩවල කිසිම වස්ත්‍ර ඇඳිලක් නැහැ නිර්වස්ත්‍රව සිද්ධ වෙන්නේ. අපිට ඇවිල්ලා මේගොල්ලෝ පෙන්වන්න හදනවා අපි නම් ලස්සනට වැඩේ කරනවා උඹලා තමයි සෞතු කියලා. මේක තරම්වත් හොඳ නැහැ. ඒ නිසා කිසිම තැනක ලෝකේ පාලනයක් නැහැ. ඒක අරාජිකයි. ඉජොක පිළිගත්තයි කියලා අපි විප්ලවකාර වෙනවා. ඒක ඇත්තනම් ස්වභාවය. බුදුහාම කියනක පිළිගන්නේ. මොකද්ද පිළිගන්නේ? මේ தත්ත්වේ පාලනය කරන්න බෑ. අනාත්මයි කියන්නේ ඒකයි. මේක ආණ්ඩුමට්ටු කරන්න බෑ. ආණ්ඩුමට්ටු කරන්න පුළුවන් නම් මේ ලෝකේ නෙවෙයි. එහෙමනම් මොකටද ඉනිවන? මේක පිළිගන්නේ තමයි උද්‍යත්ත ගාමී ප්‍රඥාව කියලා කියන්නේ අපි කොඳු යට නැති සත්තු අපි ගොලෝට ඇදලා දාපු වැල් ගැදවිල්ලෝ. කෙලින් හිටගත්තයි කියවට කරන්නේ කොහොමද? කොඳුරට පෙලක් නැතුව. ඒක පිළිගත්තයි කියලා මොකද වෙන්නේ? කිසි බාධාවක් වෙන්නේ ඒක පේන්නේ කොහොමද අපට? බලාපොරොත්තු ඉෂ්ට නොවීම තුලින්. කැමැති දේ කැමැති ආකාරයෙන් සිදු නොවීම තුලින්. අප්‍රිය සම්භෝගයේ තුලින්. ප්‍රියංගෙන් වෙන්වීම තුලින්. මේ පංච උපාදානයට ගත්ත මොන දේ උපාදාන කරුවත් උපාදාන කියලා ප්‍රතික්‍රියා කරත් ඒ තෑම දෙයක්ම දුක වෙනස පිටින්. ඒ නිසා පැමිණි දුක් පැණිදායි කියලා අනේ මට ගහපල්ලා අනේ මට බැනපල්ලා අනේ මට ජොත් කියපල්ලා කියලා මේ පැමිණිච්ච දෙයට එන්න ඇරියොත් එහෙම කර්මයේ විලයයි අපි නිකන් පදන් වෙච්ච හැමක් වගේ හැදෙයි කිසි කෙනෙකුට ඊට පස්සේ මොනවක් කරන්න බෑ. ඒක මේ මුල උද්‍යප්පේ ඥානට යන්න ඉස්සරළම විපස්සනාවේදී ඉඟි කරනවා. ඔය හිතන්නේ සේරම අහස්මාලිකා කැටේ. එනිසා පොඩි ළමෙක් වැල්ලේ සෙල්ලම් කර හඳපු වැලි මාලිගාවක් වගේ කඩලා යනවා. කැඩුනට අපේ භාවනා පාරට හුස්මක හුලඟකවත් පාදාවක් නැහැ. නැවත පිළියම් කරන්න පුළුවන් ගතියට මොනම තාලකින්වත් කාටවත් නැගිලවන්න බෑ. ඒක ඇතුළත තියෙන. අපි හිතනවා මේක ලෝක සාධාරණේ සිද්ධ වෙන්න ඕනේ කියලා ඒ තාක්කල් යෝගාවචරයක් නෙවෙයි. නමුත් ඒ ඇත්තට උදව් කරන්නේ. එම් විශ්වාසය ඇති කළ දෙන්න ඕනේ ධර්මයේ විනා අපිට වෙන අම්මිකා තාත්තෙක් නැහැ. ධම්මෝ විනානත්ති පිතාච මාතා ධර්මයේම සරණයි. සතිය ආරක්ෂාව පමණයි. මෙච්චර අපිට අසාධාරණ සිද්ධ වෙච්ච මෙච්චර අපිට මේ නිග්‍රහ සිද්ධ වෙච්ච මෙච්චර අපිට මේ දුකේදී ඉගෙන සතිමත් වෙන්න පුළුවන් වෙනදට වැඩිය අප්පා සත් කරදර නැති තැනක සතිමත් වෙනට වැඩිය බොහෝම හොඳයි දුක ඇති තැන අසාධාරණ නැත්තන වෙන තැන්වල සතිමත් වෙන එක. හැබැයි ඒක නිකන් වමනේ කරලා කන්නා වගේ වැඩක්. Tamangeම මුත්‍රා බොන්නා වගේ වැඩක්. හැබැයි හරි ගුණයි. කරගත්තොත් ගුණයි. මොකද කාගවත් හිඳිල්ලක් නැහැ. ඉතින් මේක බුදුහාඳුරෝ නොකියුවනම් වෙන කවුරු හරි කිව්වනම් හිතයි මේ පුද්ගලිකව පහර දීමක් කියලා. සරුවචනාචි ඇත්තට මේක කියලා තියෙන්නේ ව්‍යංගාර්ථයෙන්. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ කරපු සෙල්ලම් ටික කියලා තියෙනවා. කිසිම උඹලට මේව කරන්න වෙන්නේ නැහැ. මම මේ දෙක කරා මම මැදමාවත පෙන්ලා දීලා තිනවා ඕනේ නම් කොන් අත ගාපන් අත ගාවොත් අර දුෂ්කර ක්‍රියා කරපු කාලේ ටික තියෙනවා. හැබැයි ඒකත් මම උඹලට වැඩිය කරලා තියෙනවා. බුදුහාමුදුරු මෙච්චර ප්‍රඥාවන්තයි මෙච්චර පාරමිතා ප්‍රණාලය අවසාන ආත්මෙදී රජමල් මාවතක පාවඩ පිට වැඩියා කියලා කියන දෙයක් නෑ. උන්වහන්සේ බුදු වෙන්න ඉස්සෙල්ලා අවුරුදු 6ක් එක පෙන්නලා තියෙනවා. ඒකෙන් හරිඹුවක් අපි කරලා නෑ. ඒක නිසා මැදමාවත යනවනම් බණේ ධර්ම සාකච්ඡාවේ කල්යාණ මිත්‍රයන් අතර පේනවා. නමුත් අපිට බෑ කර්ම වේග තියෙන. ඒ වගේම අපි ආශ්‍රය කරන පරිසරයේ ග්‍රහ බලපෑම් තියෙනවා, පුද්ගලයන්ගේ බලපෑම් තියෙනවා, ඍතු බලපෑම් තියෙනවා. අන්‍යව බලාගෙන මැදමාවත තෝරන පටන් අරගත්තොත් ඒකට ප්‍රඥාවන්තව තෝරන්න පටන් අරගත්තොත් මේ කරදර වලින්ම තමයි පද්ධතියේ තියෙන ධර්ණ ශක්තිය තේරෙන්නේ. Taman තුල තියෙන කරදරයකදී දැරීමේ ශක්තිය තේරෙන්නේ. හැබැයි මගදී අතහැරලා ගියොත් කටළු කතා තමයි කතා කරන්නේ. බුදුරජාණන්සේ ඉන්න කාලේ බුදුහාමුදුරු කියන අකමැත්තෙන් ඒ පැවිද්දෙන් අතහැරලා බැන බැන විදලා තිනවා මමත් ඔය සමන්යාගාව පැවිදිලා හිටියා. ඔය කියන මොකක්වත් ඇත්තේ නැහැ. සුණක්කත්ත කියන වැදගත් වංශිකේ ගමේ බින්දපාත කරගන්න බැරි වෙන විදිහට කැත කතා පතුර තියෙනවා. ආනන්දහඳුර කියනවා අපි මෙහෙ යන් යන්න කියලා. මිනිස්සු මේ තරම්ම දොස් කියනවා. ඉතින් කියන්නේ නෑ මොකක්වත් ඕනේ නෑ. ඕම ඉන්න ඒ රැල්ල යනකම් ඉන්න මොකද වෙන්නේ බලන්න. ඉතින් දැන් කාලේ එහෙම කියනව ගැන අහන්න දෙයක් තියෙනවා. ඔය සමනියා ඔය කියන කතා මොකක්වත් ඔය අතන නෑ. මම හිටියා මම පැවිදිත් වෙලා හිටියා. උතන් තන්නේ කර මායාව ගෙනියන්නේ කිසිම දෙයක් ඇත්තේ නෑ කියලා ප්‍රසිද්ධිය කියනවා. ඊදත් එකයි අදත් එකයි. මේ කොච්චර જાති කෙරුවක්වත් ප්‍රශ්න කරලා බලන්න මෙවුව පිළිබඳව මට සත්‍යමත් වෙන්න පුළුවන් ගතිය කාටවත් හොල්ලන්න පුළුවන්ද වළක්වන්න පුළුවන්ද නැත්නම් බිම්බ දාන්න පුළුවන්ද කියලා කාටවත් බෑ. නින්දා වෙච්ච බව අපිට සත්‍යමත් වෙන්න පුළුවන්. අසාධාරණ වෙන බව සත්‍යමත් වෙන්න පුළුවන්. හිතත් අසාධාරණ වෙනවා. ඒක වළක්වන්න කෙනෙක් ලෝකේ නැහැ. පද්ධතිය රැකෙයි. පද්ධතිය අපි පුළුවන් විදිහට කරගෙන යන්න ඕන. නමුත් මේ සත්‍යමත් පුද්ගලයාට මේ උද්‍යප්පේ ගාමිනී පඤ්ඤාවේ තේරෙන්නේ ඊ අසාධාරණ අධාර්මිකකම් සිද්ධ වෙනවා වගේම ඕව නැති වෙලක් යනවා. ඒ ධර්මතා යම් කිංච සමුදේ ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම. යම් තාක් ඇති වෙන තාක් ධර්ම තියනවාද ඒ සියල්ලම නැති වෙනවා කියලා. මේ සියල්ලටම වග කියන්නේ මමයි. මේ සියල්ලම විසඳෙන්නේ මන් තුලයි. මේ කොයි දෙයාවත් මට මගේ සතිය කඩා ගන්න පුළුවන් කෙනෙක් ඇත්තේ නෑ කියනකොට මේ සතිය සති බලයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. නොසැලෙන සත්‍යයක් බවට පත් වෙන්න පටන් අර ගන්නවා. ඒකට මේ සම්පජඤ්ඤයෙන් සති සම්පජඤ්ඤයෙන් හරියට සාමාන්‍ය බුද්ධියෙන් දැනීම අවශ්‍යයි. ඒක නිසා හිතන් දෙපා එහෙම සති සම්පජඤ්ඤයෙන් ඉන්න පිරිස් තුල කැළඹිලි නැහැ කියලා. අසාධාරණ සිදුවෙන්නේ නැහැ කියලා. මොකද අපිට මේ චිත්තක්ෂණ කොච්චර භාවනා කරත් අතීතේ කරපු කර්ම විතරක් කරන්න බෑ. ලෝකේ පවතින මේ කම්පන චංචල වෙනස් කරන්න බෑ. අපිට පුළුවන් ඒවා දරාන්න පුළුවන් දෙ කියන එක විතරයි. ඒ දේ නෝන්ජල්කමක් කියලා හිතන්න එපා. ඒ දේ බය අඩුකමක් කියලා හිතන්න එපා. අපි ධර්මයටමයි යපෙන්නේ. ධර්මයටමයි වැටෙන්නේ. එතකොට කල්පනා වෙන්නේ අනේ සාසනයක් නොතිබුණා නම් අපට මොකද වෙන්නේ මේ වගේ තර්ක ක්‍රමයක් මේ වගේ භාවනා ක්‍රමයක් නොතිබුණා නම් මේ නරිවන්දන් නටන කට්ටියත් එක්ක අපි මොන පැත්ත ගනීද මොන જાති කියාවිද කියලා. එනිසා අපිට තියෙන්නේ සතියේ සරණ පමණමයි අම්මයි තාත්තයි වෙනකොට ධර්මයේ පමණයි තියෙන්නේ. ඒ ධර්මයක් තියෙන්නේ ඥානවන්තයාට පමණයි. අනේ මේ ඥානය මේ කරදර තුලින්මයි එන්නේ එන කරදරේ මුල මැදාග වශයෙන් මට දැක ගන්න පුළුවන් වෙනවනම් ඊට වැඩිය ලොකු කරදරයක් එන්නේ එන්නේ ලොකු ලොකු ඥාන පහළ වෙනවා. ඒ නිසා මේක බොහොම ලස්සනට මහසි සයදෝ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා. ඒ නාම රූප පරිච්ඡේ ඥානේ පටන් සංඛාරූපේකා ඥානේ දක්වා. Tamanට කරදරයක් මේ නොපැමිණිච්ච නොවිදපු තාතේ දුකක් එනවනම් ඒ දුකේ එහා පැත්තේ ඥානයක් පොරොත්තු වෙන බව බලාපොරොත්තු වෙන්නේ. හරහා ගියොත් ඥානෙට යන්න පුළුවන්. මේක විසඳලා යන්න කිව්වොත් කද්දාකත් ඥානෙ පමා වෙන්නේ එහෙනම් ඔබේ තක්තිරුකමට උඹ හදාන්න හදනවා හදාගනින් කියලා පැත්තකට ඒ නිසා එන කරදේදී හරහා ගිය ගමන් කන්දක් නැගිටන පල්ලමකේ පල්ලම වැටෙනවා සෙල්ලමකේ කියලා තියෙන. හරහා යන වෙලාවේදී පාවා දෙන්න එපා. තතිය පාවා දෙන්නත් එපා, වීර්ය පාවා දෙන්නත් එපා, සමාධිය පාවා දෙන්නත් එපා ප්‍රඥාට ඉඩ ඇරියොත් අපි ජීවත් වෙනවා වෙනවා. යෝගාවචර වෙනවා. එහෙම නැත්නම් චන සම්පත්‍ය පාවිච්චි කරා වෙනවා. ඉතින් හොට හොට කොට වෙනවා, හොම්බ රිවට් වෙනවා. වෙලාම තමයි කරලා තියෙන්නේ. කිසිම විදියකට දායාද වශයෙන් මේක දෙන්න බෑ. නමුත් අර කලින් කියාපු මේ ශීලවන්ත ගතිය, බෞසුත භාවය, කල්යාණ මිත්‍ර ආශ්‍රය, අපිච්චකත ආදී කතා, වීර්යවන්ත භාවය තියෙනවනම් මේ ප්‍රඥාව මොහත් වෙනකොට ඒකට පිටිපස්සේ ඉඳගෙන පන්නරේ දෙනවා. නිකන් පිටියේ සෙල්ලම් කරන කට්ටියට වටේ ඉන කට්ටිය දිනනකොට අපුඩි ගහලා ඔලොසන් දෙනවනේ. ගහපිය ගහපිය ගහපිය කියලා. අන්නේ වගේ. ගහන්න වෙන්නේ අර පිටියේ ඉන්න 6 දෙනාට තමයි. පිටියේ ඉන්න කට්ටියට අපුඩි ගහන්න විතරයි පුළුවන්. පිටියේ ඉන්න පිටියට බැස්සොත් එහෙම අප්පුඩි ගහන කට්ටිය ගේම ඉවරයි. තානම් කරන. කිසිසේත්ම ප්‍රේක්ෂකයන්ට එන්න බෑ. අපිට ඒ නිසා අනික් කට්ටිය ප්‍රේක්ෂකත්වයේ තියාන මේ දෙක යන්න පටන් අරගත්තොත් එන මොකද්දෝ මේ ජීවිතේ වෙනවා. මොකද්දෝ නිසරණවණේ වෙනවා. අන්න ඒක තුලින් ඥාණය මතු කරගත්තොත් ඒ ඥාණය කාටවත් දෙන්න බෑ කාගෙන් ගත්තේ කොත් නැහැ. ඒ නිසා අන්නේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව ඇති කෙනාට පමණයි මේ මේ ගියාම දුරන්ට ඔක මේක දමලා ගාලා යන්න හිතෙන්නේ ගියාට පස්සේ නීවරණ මතුවෙන්නේ ආයෙත් ඇවිල්ලා බුදුහාමුදුර ගාවට එන්න හිතෙන්නේ හිතුනට පස්සේ බුදුරජාන්සේ වෙහෙසන බලා බණ කියන්නේ මෙන්න මේක මතු කරලා දෙන්න මතු කරලා දෙන්නේ රෝසමල් යානාවක නෙවෙයි. පාවඩේ රෝ පාරක නෙවෙයි දුක් කරදර වලින්. ඒ නිසා අපි දුක් කරදර ප්‍රසිද්ධිය කියපාන්නේ. භාවනා කරන ඇත පමණයි. කරනකොට මේක ඇතුළේ විශාල ප්‍රඥාවක් එතකොට තේරෙයි මේ 2553ක් මේ ශාසනය මෙතන ගෙනාවේ කවදාකවත් රෝසමල් යානාවක නෙවෙයි. ඒ පෙර ආචාර්යවරු අපමණ නොවිඳිනා දුක් විඳලා තියෙනවා. මොකද බොහොම සතුටින් බාරන තියෙනවා අපි ශාසනය කරනවා කියන්නේ. අපි භික්ෂුන් වහන්සේලා අපි ශාසනය කරනවා කියලා යන්නේ සවුන් වහන්සේලාත් තම තමන්ගේ නිවන් සාක්ෂාත් කරගත්තා. ශාසනයටත් වැඩක් කරලා ඒ ටික විතරයි අටුවාවල් වල ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන නිසා අපි උත්සාහ කරන්න ඕනේ. අපි කරා පැමිණෙන්නේ බොහෝම ලාමක කරදර තමයි. තම මේවා ටික ගෙවන් කෙරුවට පස්සේ තමයි නියම එකේ නිසා අපි මේ පුංචි පුංචි වයන් හොඳට සටන් පුහුණුවක් ඇති කරලා නියම සටන් බිමට යනකොට සන්නාහය බැඳගෙන යෝගාවචරයක් වගේ මෙව්ව තමයි අපිට උදව් වෙන්නේ. ඒ නිසා මෙව්ව අපිට දෙන ඇත්තන්ට මේ පැත්තක ඉඳලා වඳින්න ඕනේ. කෙලින් ගිල වඳින්න නරකයි. මේ දවස්වල විලාස පත්‍රේ දාලා තිබුණා නොනගත වෙලාවේ මිනිස්සයා ඒ ගිතර වෙලා චාරිත්‍ර කරන වෙලාවේ මිනිහ හොඳට බීලා. මිනිස්සයා මේ කුස්සියේ පිටිපස්සෙන් පඳුරක් අයින් වෙලා ගිහලා සෙරපදේ ගලවලා කුස්සියේ ඉන්න නෝන මහත්තයට වඳිනවා පඳුර පිටිපස්සෙන් ගිහින්. නොනගත වෙලාවේ. පව් සමා කරගන්න ඕන මොකද හොඳටම බීලා. gedara manusaya පාය චාරිත්‍ර කරන්නේ නෝන මාත්‍යට වඳිනවා. අනේ ඒ වගේ තමයි අපිට කරදර දෙන අයට ස්තුති කරන්න ඕන. අනේ බොහොම හොඳයි. මට පුළුවන් බව බලන්න. මොකද කවදාකවත් ඥාතියෙක්ගෙන් මිත්‍රයෙක්ගෙන් බුදුහාමසගේ කරදර එන්නේ නැහැ. කරදර එන්නම ප්‍රාර්ථනා කරපු කට්ටියකුත් තියෙනවා. ඊයත් තමයි අපිට මේ අම්මා අප්පලා දෙන්න දි කරදරයක් දීලා අපේ පන්නරේ බලන්නේ. ඒ නිසා හිත වට ගන්න එපා. අපි ඇවිල්ලා තියෙන ගමන ගරු සම්බකම්බිර වැඩි, තව තියෙන ඉස්සරහට ටිකයි. ඔන්න ඔය ටික රත් මේ උද්‍යත්ත ගාමී ප්‍රඥාව මොහත් කරගත්තොත් අපේ ජීවිතේ ජීවත් කරුවා වෙනවා. ශාසනයට පණ දුන්නා වෙනවා. 2500 පරතක පරණයි කියලා පැත්තකට දාන්නෙත් නෑ. කාටවත් මේක විශ්ඳන්න පුළුවන් කියලා හිතන්නෙත් නෑ. අන්නේ ශක්තිය එන කම්ම කවදාකවත් පළවෙනි මාර්ග ඥානෙවත් ලැබෙන්නේ යංකිච්ච සමුදය ධම්ම සබ්බත්ත නිරෝධ ධම්ම කියන තේ ඇති වෙන තාක් ධර්ම සියල්ල නැති වෙනවා කියන එක සාක්ෂාත් කරනවා කියලා කියන්නේ මේ දක්වා අපට පැමිණිච්ච සෑම දුක්ම විඳලා ගන්න එක. අන්න ඒකට අවශ්‍ය කරන්නා වූ ඒ ශක්තිය, ඒ ධෛර්යය, ඒ බලය මේ ධර්ම දේශනාවේ කරුණු ලිමුත් වැටහෙවා. මේ කරගෙන යන වැඩ පිළිවෙල කිසිසේත්ම කිසිම කෙනෙකුට පාවා නොදී ඉදිරියට කරගෙන යන්නට මේ මීගේ ස්වාමීන් වහන්සේට සරුවචනාචේ දේශනා කරපු වේ යෝගාවචරික සත්‍ය වේතු ඒ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව තව තමත් අපිට තුළ වඩා වර්ධනය වේවා කියන ප්‍රාර්ථනාවේ නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. පැකට වැඩි වෙලාවක් නම් කාලය අරගෙන තියෙනවා ගැලේ නමුත් මම පුරුදු පරිදි ආරාධනා කරනවා මේ කියපු කරලම ධර්ම දේශනාදී කියවිච්ච කරුණු හෝ වෙන වෙලාවට සුසු වෙන මාතෘකා මොනවද තියෙනවනම් අපි කෙටියෙන් මතු කරගනිමු. එහෙම නැත්නම් අපි පුරුදු පරිදි පේනොපේ නැත්තන් පින් පැමිණීමේ ඥාතීන් සිහිපත් කර ගැනීම ධර්ම දේශනාව දේශනාව ආරේ સમાප්ත වෙනවා. ඒක නිසා නාරදහම්දුරු කියලා කියනවා මනුස්ස ඒ මිත්‍යා දෘෂ්ටිකයත්ව අපි පැත්තේ කියන මිත්‍යා දෘෂ්ටිකේ නැත්තෝ මනු දෙවියන් ආංශයේ විචින් තමයි මනුස්සයම වල තියෙන්නේ කරදර දෙන්නේ දෙවියන් ආංශය ගලවන්නේ දෙවියන් ආංශය. ඒ නිසා දෙවියන් විසින් මනුස්සයම ඇව්වයි කියලා. මන්ට කරදරයක ඉඳලා ඉවලා උද්‍යත්ත ගාමිනී ප්‍රඥාවෙන් බැලුවොත් පේනවා මනුස්සයා විසින් ඔය දෙයියමවන්නේ. සරණ යන දෙවි කෙනෙක් මවන්නේ. මේක මට ගහන එක අනන් සර්ව බලධාරී. ඌඩම් කඩන්න බෑ. අනේ මේ මනුස්සයා මට අනුකම්පා කළොත් තමයි මේ මනුස්සයාට අසීමිත බලයක් පවරන්නේ බය අඩුකම. තමන්ගේ බයත් මේ පිස්සුද වළංකාරයේ සූමානේ වැඩ පොළු කාඩට වරුවයි. නෙලන එකයි තියෙන්නේ අහුවෙච්ච වෙලාව. ඉවරයි. ඔය ඔය බැල් ගැඩ විලකුණ කරන්නේ අපේ ගමන්ට. අපි මේ ආපු ගමන ඕගොල්ලන්ගේ අවසරෙන් දැවිලා තියෙන්නේ. මේ මනුස්සයාට අසීමිත බිත්තියක් වගේ බැඳගෙන අම්මේ මම මේක මග අරින්න ඕනේ නැත්නම් මේ බිත්ති බිම දාන්න ඕනේ කියලා හිතන්නේම අර දෙයියන් මැවීම තමයි. දිවි කෙනෙක් මවනවා අපි ඒ වෙලාවේ අපේ තියෙන බය අඩුකම කියන්නේ නැතුව ඒක බලවත් කරනවා. ඉතින් අර මේ ඇඩ්‍රිනලින් පහළ වුණාට පස්සේ ඇඟේ එක්ක දුවන්න ඕනේ එක්ක ෆයිට් කරන්න. දෙකයි තියෙන්නේ. Flight and fight. ඒ ෆයිට් කරන මිනිස්සයා අධිකාරිය විරුද්ධව සටන් කරනවා. මෙච්චර අසාධාරණකදී මේ අධිකාරිය බම්බු ගහනද බුදියාගෙන ඉන්නද මේ කරන්නේ නැද්ද කියලා අධිකාරියට සටන් කරනවා. එතන අර මිනිස්සු මරන්න කතා කරනවා. එහෙම නැත්තම් කියනවා මේ මිනිස්සයා නම් අම්මන්ට පුදුම ශක්තියක්. මොන විදිහකින්වත් නැතර කරන්න බෑනේ කියලා ඒ මනුස්සයාට දෙනවා. කිසි වෙලාවක තමන්ගේ මේක දැරීමේ හැකියාව මට මේක දරා ගැනීමේ හැකියාව කියන එක බුදුහාමුදුරුවෝ පැත්තකටලා කියන්නේ කොහොමද තියෙනවා දරුවා අර පැත්තට අධිකාරියට රණ්ඩු කරන්න ගන්නත් එපා මේ මිනිස්සු අලෝක කරන්න දෙපා උඹට ඕක හරහා යන්න පුළුවන් ඔකි කිසිසේත්ම හැප්පෙන දෙයක් නැහැ හුල්ලඟක්වත් හැප්පෙන්නේ හැප්පෙන්නේ හිතම තමයි හිත වැටුණාට පස්සේ මොනවාක්වත් නැහැ යකඩ පිටියක් බැන්නා. ඉතින් ඒ වෙලාවේදී මේක හරහා දකින්න ගතිය විනිවිද දකින්න ගතිය එහා පැත්තෙන්ද මේ පැත්ත දකින්න ගතිය තියෙනවා. මේ පැත්තල එහා පැත්ත බලන එක නෙමෙයි. එතකොට පරාදයි. එහා පැත්තට ගිය කෙනෙක් මේ පැත්ත දිහා බලනකොට මේ කොහෙද වෙන මේ වරුවට හයියට ආපු මිනිස්සෙක් මේ දඟලන්නේ. මිනිස්සු මොන කොණ්ඩේ මිනිස්සෙක් යාගේ තියෙන ගතිය නැටකොට මම මොකටද කරදර කරන්නේ. කියලා ඒක දැක්කට පස්සේ තේරෙන පටන් ගන්නවා බුදුහාමුදුර කොහොමද මේ එහා පැත්තේ දර්ශනේ මෙහි පැත්තේ ඉන්නේ කෙනාට දෙන්නේ. එහා පැත්තේ ගිය කරන මේ පැත්තෙන් බලන බැල්ම බලන්නේ කොහොමද අපි මේ දේවල් ලොකු කරගන්නේ ඒකට තමයි ප්‍රඥාව කියන්නේ. ඊයේ ප්‍රඥාව තියෙන දක්වල අපි නිහින තත්ත්වයටපත් වෙනවා. එන්නේ මේක කාගෙන යන්න පුළුවන් ගැතියි. විමර්ශන තව පුළුවන් තරම් ඕක සම්පූර්ණ වශයෙන් කරපන්. ඉබේ තියෙනවනම් තරහ කටමැත කරපන්. නෑ මම ගණන් ගන්න කියලා යන්න පටන් ගත්තාම අර මනුස්සයාට ප්‍රතික්‍රියා කරන තාක්කල් තමයි අගහන්නේ දිගට. ප්‍රතික්‍රියා කියලා නැත කරපු ගමන් අර මනුස්සයා පෝරකේ ලෑල්ලක්ද වගේ ඇදගෙන. එච්චරමයි කරන්නේ. ඒක කරව තුන් හතර දිනකෝ ගමනේදී කිව්වේ ඒකයි ස්වාමීන් වහන්සේ උපවාසයේ කියන දේ ගැඹුරු කියලා මිනිස්සු කිව්වට කෙරුවොත් නම් හරියනවා ස්වාමීන් වහන්සේ. කරන්නේ නැති එකයි වෙලා තියෙන්නේ. ඕන වෙලාවක සතුරට වෛර කරලා මෛත්‍රී කරලා බලන්න වදින් නැති තැනක් නැහැ. ධාතුමනස්කාරය. එතකොට මේ අවස්ථාවට ආවම ඒක මෙනෙහි කළ යුතුද? එහෙම නැත්නම් මූල කර්මස්ථානේ ආදී මූල කර්මස්ථානේමයි මේ කතා කරන්නේ. ඒක මූල කර්මස්ථානේ යamak කරන්න දෙයක් නැහැ. මූල කර්මස්ථානේ තමයි ඔය කතා කරන්නේ. මූල කර්මස්ථානේ ඇතුළේ ඉඳ ධාතු මනස්කාරය තියෙන්නේ. ඔව් අපි ආනාපාන කරන්නේ. ඔව්. එතනදී දැන් ආනාපාන කරනකොට ඉන්නේ ඒක මිලින් ගියවද එහෙම නැත්නම් මූල කර්මස්ථානේ යන්නේ. ප්‍රශ්නේ මම නැවතත් කියනවා මේ මූල කර්මස්ථානෙමයි ඉන්නේ. ඇතුලේ ඉන්නේ. ඇතුලේ ඉන්න සාමේ මූල කර්මස්ථානට යෑමක් කියන එකක් ඕනේ නෑ. ඉන්නේ ඒකේ තමයි දැන්. ඒකේ වෙස් මාරු වෙලා. ඔව්. දැන් ඒක තුනක් තියෙනවා. පටන් ගියාම ඉන්නවා කියලා. ඉතින් දැන් ඕකෙන් බින් බින් වශයෙන් යනකොට එකක් එකක් කරේ තමයි යන්න වෙන්නේ. මොකද ඉස්සරහට මෙහෙම එනකොට ඉස්සරහ තියෙන එක විතරයි පේන්නේ. පිටිපස්සට අතර පේන්නේ නෑ. ඊට පස්සේ මෙහෙම වෙනවා. මෙහෙම වෙනවා එක එක පේන. පේන එක මෙනෙහි කර කර ඉන්න බෑ මෙහෙම වෙලා මෙහෙම වෙන්න තප්පරයක්වත් යන්නේ. ඒ නිසා මෙනෙහි කරලා කරන්න බෑ. වේගෙ මේක වෙනස් වෙනවා. එනේනේන එක ඒ වශයෙන් දැනගන්න. දැනගන්න මේ ආනපන ඇතුළෙමයි කියලා දන්නවනම් මේකට තර්ජනය කරන්න තිබා පැටලිලා කියන තිබා හොඳයි මේක වෙනස් වෙන හැටි මේක වෙන ශීක්‍රේ වෙනස් වෙන හැටි බලන්න බලන්න මෙනේ කරන්න ගියොත් මෙනේ කිරීම අතර වේගෙන් කරන්න බැරි නිසා ඒක ස්ටැගරින් බිහයින්ඩ් එක ඕනයි වේගෙට යන්න බෑ ඒ නිසා ඒ දර්ශනයට පෝර දාන්න ඒක වැඩි කරගන්නවා. වේගෙන් වෙන්න අරින්න වෙන්න ඇරලා හිත උනන්දු කරගෙන බලාගෙන ඉන්නවා. හැබැයි හොඳට වග කියන්න ඕනේ මේ ආනපන ඇතුලේ බවට. නැත්නම් සතිය තියෙන බවට. නැත්නම් සමාධිය තියෙන බවට. ඉමේජිනේෂන් එකක් කල්පනාවක් නෙවෙයි. සතියෙන් පිටත් නෙවෙයි කියන එක වග බලා ගන්න. ඒ නිසා මෙනෙහි කිරීමකුත් තියෙනවා වගේ. අරමුණ මෙනෙහි කිරීමක් තියෙනවා වගේ. හැබැයි මෙනෙහි කිරීමක් නෙවෙයි විශ්වාසයක් තියෙනවා. මම මේ පිට පැනලා නෙවෙයි කියලා. අරමුණ ඇතුලේමයි කියලා. ඊට පස්සේ ඕක හොල්ලනවා. හොල්ලන්නේ මොකද්ද? ආනාපාන තුල ධාතුමනස් කරපෙන ශරීරයේ පේන ඔක්කොම ධාතුමනස්කාරය තුලින් ඕල් රේන්ජ් එකට යනවා. ඔව් ඔව්. ඒකෝට තේරුම් අරගන්න ඕනේ මේක මේ අර ඇති කරගත්ත විපස්සනා ඥාණය අන්වේ ඥාන වලටපත් වෙනවා. ඉන්ෆරෙන්ෂල් නොලෙජ් වලට යනවා. මේක මෙතන නම් මේකත් මෙතනමයි කිය. ඒකට ගිය ගමන් මේක දුර්වල වෙනවා. පුළුවන් තරම් බලන්න මේව පේන්න අරින්ද ඔව් පේන්න අරන ගමන් නිතරම හෙඩ් ඔෆිස් එකට report කරන්න. ඔව් මූල කර්මස්ථානේ දුරදි කියන්න දෙන්න එපා. වැස්සි බැඳලා පැටිය ලියලා. පැටිය දඟලන්නේ වැස්සි පේන හරියටම. මේ මේ මේ මෝෂන් මෝෂන් බ්ලොක් එකක් වගේ ඒ බ්ලොක් එක ඇතුලේ අපිට මෝෂන් එකක් පේනවා. ලොකු සාංශ කියන්නේ චංචල චංචලකම පේනවා. ඒ ඒක පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන්නේ තෝච් එකක් ගැහුවොත් පරණ ඉවවා ලෙඩ් බල්බ් එක නෙවෙයි. අප මැද ලොකු ලපයක් පේන වටේ විශාල ලපයක් පේනවා ආලෝක ලපයක්. මැද ලපේ තමයි ආනාපානේ. අපි ඒකට තමයි ફોકસ කරන්නේ. ફોકસ කරනකොට විශාල වටයකුත් පේනවා. ඒකට ගියාට කමන්නේ හිත. එතනකොත් එළියට ගියොත් තමයි. එතනින් ගිල්ලල මතක තියාගන්න පිට යනකොට දැනෙති ගම හෙඩ් ඔෆිසරවිල්ලා චෙක් කර ගන්න ඕනේ. මම හිටපු ඔරියන්ටේෂන් එක හරිද කියලා. ඒක නැති වුණොත් තමයි හිතවිලිද කියන්නේ. ඒ නිසා මෙතන මැද තිත direct knowledge විපස්සනා ඥාන වටේට තියෙන එක චින්තාමය ඥාන. විපස්සනා ඥානයක් එනකොට විශාල චින්තාමය ඥාන තෝගයක් එනවා. ඒක වළක්වන්න යන්න එපා. හැබැයි චින්තාමය ඥාන දිගේ සරුංගල් අරින්න යන්න එපා. හැකි තරම් ඕනෙ වෙච්ච ගමන් ආපහු වෙවිලා සතියේ තියනවද සමාධියේ තියනවද මූල කර්මස්ථානේ මේ අපි bench benchmark එකට refer කරනවාද කියලා බලන්න. නැත්නම් හෙඩ් ඔෆිස් එකට වරින් වර කෝල් එකක් දීලා කතා කරනවා. එතකොට මේක තුල ඉන්නකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා එක චිත්තක්ෂණයක විපස්සනා ඥාන පහළ වුණොත් ඇය ගාණක් චින්තාමය ඥාන පහළ වෙනවා. හැබැයි අපි ඒකට පොහොර දාන්න යන්නේ අපි නැවතත් විපස්සනා තමයි දෙන්නේ. එතකොට මේ ඇරෝ හෙඩ් ෆෝමේෂන් එක යන්නේ මුල තුඩ යනවනම් හරියට පිටිපස්සේ ලොකු කෝන් ෂේප් එකේ කවරේජ් එකක් එනවා. ඒක සිද්ධ වෙන දෙයක්. Taman වගේ වෙන්න ඕනේ අර මුල් තිතට. නිතරම ඕක ඕක ඔතන තමයි කමටහන් සුද්ධ කරනකොට උගා පැටලෙන්නේ. ආනාපානයේ ඇතුලේ තැම්පත් වෙලා ওই කම්පන චංචල වෙනවනම් පැය ගණන් ඉඳේ කියලා කියනවා. මේ සමහර හිතන මේක නිවන කියලා. එහෙම නැත්නම් සමහර හිතන මේක හිත බවාංගයට වැටලා තියෙන කගේ කරන්න හදනවා කියලා. තව සමහර හිතන මේ ආනාපානයේ නැතිවීම පිළියර ගැනීම කර්මස්ථාන ජාතකයට කරලා තියෙනවා කියලා. කිසි දෙයක් වෙලා නැහැ. මේ ආනාපානයේ ඇතුළතේ දැපෙන දැමීමක් හිරිවැටීමක් විතරයි වෙලා තියෙන්නේ. ආනාපානය නැති වෙලා නැහැ. මේක ඇතුලේ පෞද්ගලික ලක්ෂණ වෙනකොට පොදු ලක්ෂණ මත වෙනවා. ධාතු මනසිකාරය මුලටත් පොදුයි, මැදටත් පොදුයි, අගටත් පොදුයි, ආසාරත් පොදුයි, ප්‍රසාරත් පොදුයි, ප්‍රමටත් පොදුයි, දකුණටත් පොදුයි. ඒක මත වෙනකොට මේ ආනාපානය කියලා අඳුරන්න පුළුවන් ලකුණු නැති වෙලා. ඩෙන්ටි කාඩ් එක ගිහිල්ලා. ඒ බව දැනගෙන ආනාපානය ඇතුළෙන් පේන ධාතු මනසිකාරය ඉන්නවයි කියලා කියන්නේ සෑහෙන ඥානයක්. එතකොට සතියෙන් සම්පජඤ්ඤයට ඉඩ දෙන වෙලාව. ඥානෙ වැඩෙන්න ඉඩ දෙනවා. ඥානෙ වැඩෙන්නේ ඉස්සලාම විපස්සනා ඥානෙ. විපස්සනා ඥානෙ කෙලින්ම මේ කරන්ට් එකට ඇඟිලි ගියා වගේ ෂොක් එකක් වදිනවා. එතකොට විශාල චින්තාමය ඥානෙ එන්න පටන් ගන්නවා. Inferential knowledge. රචන නොලෙජ්. ඒකට වෙන්න අරිනවා. හැබැයි අපි නිතරම ඕජාව ගන්න ඕනේ විපස්සනා. ඕජාව ගන්න ඕනේ විපස්සනාවෙන්. හැබැයි විපස්සනා ඥානෙට වැඩිය චින්තාමය ඥානෙ විචිත්‍රයි. ඒක නිසා චින්තාමය ඥානෙට එන්න හිතෙනවා. ඒකට ආපු ගමන් ඒකේ ට්‍රැප් වෙනවා. එතකොට විපස්සනාව මූණත පීයේ දැල්ල ගියා වගේ පීයේ මොහාත ගියා වගේ දුර්වල වෙනවා. ඒක තමන්ම කරගන්න තකතිරුකම. ඒකට ඊට දෙන්නේ නැතුව පුළුවන් තරම් බලන්න විපස්සනා දැල්ල එහෙම තියාගෙන චින්තාමය ඥාන ඒකකින් කවදාකවත් පොත ඉගෙන ගත්තේ නැති විදිහට දිතුලන්න පටන් ගන්නවා. හැබැයි ඒක තියෙද්දි හෙඩ් එක තියා අපේ එම් එක තියෙන්න ඕනේ විපස්සනායි. ඒක හරිම අමාරුයි. එනේ හුඟක් කරලා තමන්ගේම අවිද්‍යාවත් වැටේනවා. සමහරලාට මෙතන නෙවෙයි මුළු ඇඟම වැටෙනවා. ඒකත් බොරු නෙවෙයි. මේක රූපයක් නෙමෙයි කියලා හිතාගෙන නැහැ. ඥානයක්. එහෙම හිතනකොට තමයි අර බ්ලොක් එකක් වශයෙන් පෙන්නේ රූපයක් වශයෙන් නෙවෙයි පෙන්නේ. ඒකට ලිමිට්ස් නැහැ බවුන්ඩරිස් කඩලා යනවා. මේ චංචල එකක් කියලා පේනවා උදාව අර no boundaries කියලා. ඒකට කියන්නේ no boundaries කිසිම මමයේ උඹයේ හොඳේ නරකේ මොකක්වත් නැහැ. ඒකේ entity එකක් විදිහට පේනවා. ඒ ඒක බලනකොට දැනගන්න මේ අර ඇතිවෙච්ච විපස්සනා ඥානෙ මේ චින්තාමය ඥානෙ යනවා. මම මේක දිගට යන්න නැවත නැවත විපස්සනාවටම ටැප් කරන්න. ඔව්. විපස්සනා ටැප් කරනකන් ආනාපානෙ පේන්නේ නැතුනට ආනාපානෙ සරණ යන්න ඕනේ. මෙයා හැංගිලා තියෙන්නේ එයි. සත්‍ය පාව දෙන්න එපා. සමාධිය කඩන්න එපා. වෙන තැන් වලට ගියාට කමන්නේ. අන්තිමට මේ ශරීර මට්ටමට චංචල චම්පන තේරුණාට පස්සේ ටික ටික ටික ටික ඔක පැතිරෙනවා යා. අජත්ත බයිතා වශයෙන්, දුර ළඟ වශයෙන්, ප්‍රිය අප්‍රිය වශයෙන් ගුරුසු සියුම් වශයෙන් පැතිල පැතිල ගියාමක සර්වඥතා ඥානෙ දක්වාම පැතිරෙනවා. යන්න පුළුවන් කෙලවරක් නෑ. නමුත් අපි අර මුල පාවා දීමෙන් තමයි ඒ කියන්නේ මූල හැම වෙලාවෙම මූල කර්මස්ථානය දැන් ඉවරයි කියලා හිතන්න එපා. හැංගිලායි තියෙන්නේ කියලා හිතන්න. ඒකම තමයි ඕජාවට ගන්න. ඒකමයි සතියට අරමුණු කරන්නේ. සමාධියට අරමුණු කරන්නේ. ඉතින් එතෙන්දී පුදුමාකාර විදිහේ Taman Taman සරණ යන්න වෙනවා. Taman සාම පිහිට යන්න වෙනවා. මේ ආපු බණ ඒ වෙලාවට මතක් වෙන්න ඕනේ. මතක් වෙලි වෙලා කල්පනාවට යන්න එපා. අර මුල කර්මත්තාණ්ඩම පුළුවන් තරම් ටැප් කර කර නිකන් රොකට් එක මේ හිටියට කන්ට්‍රෝල් රූම් එකට නිතරම මැසේජස් එවන්නේ. එයා තමයි දන්නේ හතර පැත්තද ඉන්නේ ඉර පැත්තද ඉන්නේ. එයාට උඩ ඉන්නේ කරන්න මොකද පේන්නේ. දැන් හනුමා අංජනම බලලා හනුමා බලන මිනිහට අංජනම පෙනුනට ඌට සාත්‍රය දන්නේ. ඌට තියෙන ගුරාට කියන්න ඕනේ දකින්න දකින්නේ. ගුරා තමයි තීන්දුව කරන්නේ මේ මිනිහට අංජනම අහුවෙලා තියෙනවන්නේ නැති. ගුරුහාට අංජනෙන් පේන්නේ තේරෙනවද සතියේ කවදාකවත් ඥානෙ නැහැ සතිය තියෙන්නේ මේ අංජන අඹරලා දෙන එක විතරයි ඒ නිසා ප්‍රඥාව අරගෙන එයාට දන්නේ පංචා චින්තාමේ සහ විපස්සන වෙන් කරන්න දන්නේ ප්‍රඥාව වැඩියෙන් අගය කරන්නේ චින්තාමේ දේට විපස්සනාදී හරි ඩ්‍රයි සතිය අල්ලලා දෙනවා ඕක මක්සිනා චින්තාමේ ඥාන මේක ඇවිල්ලා විපස්සනා ඥාන උඹ ඔය කොච්චර චින්තාමේ රස වුණත් විපස්සනාවට ටැප් කරේ තියාගන්න කනෙක්ෂන් එකක්. ඕක තමයි ප්‍රඥාව කියන්නේ. ඔකට කියන උද්‍යත්තගාමිනී ප්‍රඥාව කියලා. ඉතින් මේ දේ එක මොහොතක කරනකොට හරියයි කියලා හිතනකොටම වැරදිනවා. ඔව්. දැන් හරි මට නම් අද තේරුණා කියලා කියන්නේ වැරදිලා. ඒ කියන්නේ චින්තාමය කියලා එහෙම නෙමෙයි. වැරදිනවා හරි. ඒක තමයි ඔබේ ගතිය. ගණන් ගන්න එපා අපට හදන්න පුළුවන්. ආයසරයක් කියලා සතියෙම ඉන්නතු බලපන්. සමාධිය ඉන්නතු බලපන්. මූල කර්මත්තානේ නැති වුණාට මූල කර්මත්තානේ සරණ ගිහිලාද බලපන්. ආහනේ යනකොට යනකොට යනකොට ඉතින් ඒ ගමන වළක්වන්න වෙන බලවේගයක් ලෝකේ නැහැ. වළක්වන්න තියෙන එකම බලවේගය තමයි චින්තාමය ඥාන වලට ඉස්සර වෙලා විපස්සනා ඥානේ පස්සට දාපු ගමන් කරත් ඉස්සර වෙනවා ගුණා පස්සට යනවා. ඉතින් ගමනක් නැහැ. ඒ කියන්නේ හරියන කෙනාට තියෙන trap එකක් මම මේ පෙන්නන. භාවනා හරියන කෙනාට මේ ඇති වෙන බොරුවලක් බොරුවලක් වැටෙනවාමයි. ඔය කල්පනාකාරෝ විශේෂම වැටෙනවා. ඒ කියන්නේ ටාර්ගට් හිතපු එකන තර්ක ඥාන ඉස්සරහින් තියෙනවා. ඒකට විපස්සනා ඥානයටම ඩිරෙක්ට් ටච් එකටම ඩිරෙක්ට් එක්ස්පීරියන්ස් එකටම අගය කරන්න ඕනේ. ඒක ඩ්‍රයි. ඒකෙන් තමයි අර ඕජාමයේ චින්තාමය ඥාන පහල කරන්නේ. ඉතින් ඕජාමයේ චින්තාමය ඥාන රස බල බල ඉඳ කියොත් අරක නැති වෙනවා. ඒ නිසා වලහට හොඳ ලොකු මීවදයක් හම්බෙච්චාම වලහ කරන්නේ මේ එකාතකින් අල්ලගෙන අර මීවස හැමතැනම කනවනේ. අරින් කඩ කඩ වැලහින්නට කඩලා කඩලා දානවලු මේ හොඳ වද ටික ඔක්කොම. ඉතින් අර කාලා කාලා බිම් බලනකොට මීවැද්ද ඇවිල්ලා ඉවරලා ඒක දැනගෙන අරගෙන දුවනවලු. තද වෙනවලු හරියට තදිනවා. මම මේ අමාරුවෙන් තක්කු පුතුක්කට ගිහිල්ලා වද කඩ කඩ බිමට දැම්මට පස්සේ මීවැද්ද හඳුවලට දාන්න. වලහ යන්නේ විරුද්ධට යන්න බැරි දන. ඌ ගිහිල්ලා වද ටික විතරක් එකතු කරගන්න. ඉන්නේ වලහ වගේ මෝඩකමක් අපි වෙලාවේ කරන්නේ. විපස්සනා ඥානෙ මේ ඉන්නවා. චින්තාමය ඥාන පැත්තකට අරන් අරන් දාන්න. හැබැයි ඉතින් මීවැද්ද හිටියොත් පරාදයි. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ නෑ උඹ කළ යුතු මේ මේ නායකත්වයට දෙන්න ඕනේ නායකයාගේ වැඩ ටික විතරක් කරපන් මේ ඇසිස්ටන්ට්ගේ වැඩ කරන්න යන්න එපා. ඒක තමයි ප්‍රයොරිටි සිලෙක්ෂන් කියන්නේ. ඒක තමයි පරිපාලනයේ තියෙන වැදගත්ම දේ. Taman කවුද කියලා දැනගෙන ඒ දේ කරනවා මිසක් අනිත් කට්ටිය කරන්නේ නැද්ද කියලා පස්සේ බලතැයි. මෙහෙම හැරිලා බැලුවොත් බෙල්ල මෙතෙන්ට තමයි කඩුවා. ඉස්සරහට යනකොට පස්සේ හැරිලා බැලුවොත් මෙතෙන්ට කඩුවා. ඒ නිසා පස්සේ බලනවා මෙහෙම කරලා බලන්න ඕනේ. අත ඉස්සරහට දාගෙන බලන්න කියනවා පිටිපස්ස බලනවා අඳුර යනකොට බයලා පිටිපස්ස බලනවනේ මෙහෙම කරලා බලන්න කියලා කියනවා වැහුවොත් කඩුව ඒකේ තමයි අපිට වර්ධින තැන. අපි හැම වෙලාවෙම පිටිපස්ස හැරලා බලනවා චින්තාමය ඥාන ටික තියෙනවද කියලා බලනකොට විපස්සනා ඥානේ වළනකට. ඒක අහුවෙලා. ඉතින් ඒක වෙලාවම තමයි ඉගෙන ගන්න. ඉතින් ඕකේ වටිනාම දේ වෙන්නේ භාවනා හරියන වෙලාවට නෙවෙයි. තක්කුමුක් වෙලා. මොනවා හරි බාධාවක් එන්නේ. මොනවා හරි අකටයුත්තක් වෙන වෙලාවේදී කොහොමද ඔළුව කෙලින් කරගෙන යන්නේ කියන එක ඒක ඉතින් උගන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අත්දැකීම මූල කර්මස්ථානට යනවා ඒ ඒ පුරුද්දේ ඉඳලා ඉන්නෝනේ ඒකෙන්මයි ගැලවෙම තියෙන්නේ ඒකෙන්මයි ගැලවෙම මූල කර්මස්ථානයෙන් තොර වෙන සරණක් නැහැ එච්චරමයි අපිට පිහිට සරණ මොන දේ වුණත් අර සාම කුමාරයා කිව්වලු මරණයට කමන්නේ ඔළුව දාපන් අම්මා තාත්තා ඉඳියා ඉදිරියට රජුරණ අහන සිද්දන අම්මා තාත්තා කොහෙද ඉන්නේ කියලා මෙන්න මේ කිට්ටු මේ බං මෙන්න මේ පැත්තේ ඉස්සරහට වෙන දේ ඒක සාම කුමාරයාගේ අවසාන මොහොත ක්ලාන්ටයිල කියලා තුන ඔබ හිත හස් කඩ කර පැලෙනවා. මම මැරෙනකොට ඔළුව දාපා අම්මා තාත්තේ කියන්නේ. පස්සේ තේරෙලා තමයි අම්මා තාත්තා ඉඳලා අරගෙන ගියාට පස්සේ තමයි වැඩේ හරියන්නේ. ඒ වගේ අපි කියන්නේ මොන්න දහංගට ආවත් මගේ මූල කර්මස්ථානයේ මට තරණ පිහිට ගන්න පුළුවන්කම මේ බාධාවෙන් යට වුණොත් පරාදයි. බාධා කොච්චර ඉවත් මට සතුටුමත් වෙන්න එක වළක්වන්න බෑනේ කාටවත්. බාධාවක් කියලා දැනගන්නේ. එහෙනම් දින. එහෙනම් අනිවාර්යයෙන්ම සාමාන්‍ය ගමන්ට වැඩිය විචිත්‍ර දක්ෂ ඥාන පහළ වෙන්න පටන් ගන්නවා. ඒක නිසා බාධා එනවනම් ඒ කියන්නේ භාවනාවේ දියුණුවකට පෙර ලකුණ. මහසිසාරෝ කියලාම තියෙන එකයි විපස්සනා ඥානක එන්නේ ඉස්සෙල්ල මේ විශාල මේ මේ සංහිඳියාට ඉස්සෙල්ල කුණාටුවක් එනවා. කුණාට පස්සේ විශාල සංහිඳියාවක් එනවා. පත්තලිය නටන නටන හැතපෙන තැනට යනවා. හොඳට නැටුවේ නැත්නම් හැතපෙන්නේ නැහැ. හැතපෙන එක සාන්තයි. අපි ඊළඟට හැතපෙන කියලා නටන්න නැතුව. ඔව්. ඒක නෑ. මේක ඉස්සෙල්ලා නටලා තමයි සතුටුම දෙන්නේ. නටලා ඉවරලා අපි එතන නතර කරලා දමල ගහලා ගියොත් දෙකක් පාඩු. නට තෝලියකුත් නැහැ බෙරේ පාඩුවකුත් නැහැ. ඒ නිසා ඔය ඔච්චර ගෙවලා තියෙන කරවන හොම යන්න අරින්න. ඔය ඒකේ අනේ නිමාව පැත්ත පොඩ්ඩක් බලන්න සිටි සිටිවේ නිමාව පැත්ත බලන්න. නිමාව පැත්ත බලනකොට Nirodhayම තමයි පේන්නේ. ඇතිවීම නැතිවීම පැවතීම නෙවෙයි නැතිවීම පැත්ත බලන තරම් ඉවසනවා නම් Nirodhe පේනකොට දෙකයි තුනයි බලන්න ඕනේ. ඊට පස්සේ මේක තමයි ති ලෝකෙ සෙල්ලම දක්ෂ අම්මා තේ තාත්තා කෙනෙක් කියන්නේ පරිපාලකයෙක් කියන්නේ සාස්ත්‍රෝරෙක් කියලා කියන්නේ නායකයෙක් කියන්නේ ඔච්චරයි. සිද්ධිය යන හැටි දිහා අවුල් කරන්නේ නැතුව බලන්න. අපිට බෑ අපි ඉතින් උද්‍යෝගමත් උනන්දු වෙලා ඉන්න හැනේ මේකට සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ අර්ග කරන්න ඕනේ මේක කරන්න සටන් කරන්න. මෙන්න කාටවත් බලා ගන්න හම්බෙන්නේ. ඕනේ උනේ මුගදානින් ගා ඔන්න ඔය ගිනි අඟුරක් වෙච්චාවයි කියලා යන්න දෙකයි. පන්දිසාචි ඉන්නකම් කියන්නේ දෙයක් නෑ නම දෙයක් නම් මම ඒක බලා ගන්න වෙනම වැඩ කරගෙන යන්න කියන. ඒ කියන්නේ ඔබ හොඳට බලන්න හිටම මොකද වෙන්නේ කියලා. ඇඟිලි ගහන්න නැති තරමට ලස්සනට ධර්ම පහළ වෙනවා. ඇඟිලි ගහපු ගමන් සත්‍ය පොඩ්ඩක් මේ මාත් වෙනවා. පතර මාත් වෙන්නේ. බිරිදු දාත්‍රම නෙවෙයි. එහෙම යන්නයි.